අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ඒ සඳහා tempත් වෙමු ධර්ම දේශනාව සඳහා tempත් වෙමු සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදාඋසෝ භික්ඛු සබ්බසෝ විඥානං ඡායතනං සමතික්කම්ම නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති තී කරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන මේ නව ආනුපුබ්බ විහාර අනුව බලනකොට අපි මේ කතා කරන්න හදන සම්දිස්ථානේ වැටෙන්නේ හත්වෙනි ස්ථානේ නැත්නම් හත්වෙනි සම්දිස්ථානේ කියලා. ඉතින් ඒ හත්වෙනි තැනට ගිහිල්ලා ඒක තේරුම් ගන්න නම් අර 1 2 3 ආදී අපි ආපු අනුපිළිවෙල ඉතාමත්ම වැදගත්. එහෙම නැතුව මෙතනින් බැස ගන්නවත් බෑ. මේක තේරුම් ගන්නවත් බෑ. එහෙම නැත්නම් අපි බැලුවොත් මූල ධර්ම පැත්තෙන් බැලුවත් අද්දකයෙන් පැත්තෙන් බැලුවත් ගැඹුරක් මේකේ තියෙන. ඉතින් අර කරගෙන ආපු වැඩපිළිවෙලේ අත්දැකීමේ ඉතිහාසයේ ගැම්ම අනුව තමයි අපිට මේ අද කියන මේ தত্ত্বය සූත්‍රමේ වතෙන් හෝ චින්තාමේ වතෙන් හෝ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කාටත් වගේ ඒකට මේ පෙළ ගැහිගෙන ආපු මුල කතන්දරයේ නැත්තම් ඒක නිදානය සීපත් කරගන්න වෙනවා. සීපත් කරගෙන සැලකිල්ලෙන් ආගෙන ඉඳලා ශක්ති ප්‍රමාණය මේක තේරුම් ගන්න වෙනවා. ඉතින් එතකොට ඒක චින්තාමේ වතෙන් එහෙම නැත්තම් ණය විපස්සනා ක්‍රමයටත් උදව්වක් තල්ලුවක් වෙනවා. ඒ වගේම යම් යම් තැන්වලදී තමන්ගේ අත්දැකීමත් ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම වුණොත් තමයි මේකේ පූර්ණත්වයකට යන්නේ. හැමෝටම හැම එක ආකාරෝ එක වෙන්නේ නැති වෙයි. නමුත් අපි ශක්ති ප්‍රමාණය උත්සාහ කරනවා. ඒ අනුව අපි ඊයේ මතක් කරගන්න යෙදුනේ යම් කිසි කෙනෙක් ඒ අරු රූප ධර්ම නැත්නම් රූප ධානයලා අරූප ධානවල පළවෙනියෙන්ම තියෙන මේ ආකාසානං ඡායතනෙ කියන අපි කියන රූපේ අභාව ප්‍රඥාප්තිය නොපෙනෙන තැන නොදැනෙන තැනට පිවිසීමම හරියට මේ ගුරුත්වාකර්ෂණයේ ඉඳලා හැදිච්ච කෙනෙක් නැති තැනට ගියා වගේ අපි නොදන්න අත්දැකපු නැති ඒත් ලෝකේ පවතින සමතුලිත තත්වයක්. එහෙම නැත්නම් නැවතුම් පොළක්. එහෙම නැත්නම් දිප් පොළක්. එහෙම නැත්නම් ඇරවුම් ලක්ෂයක් දැක් ගන්න. ඉතින් දැක්කට පස්සේ ඉතින් කාලයක් යනවා ඒකට තේරුම් ගන්න මේ නොදන්න නාහපු මේ දෙයට ගිහිල්ලා ඒකෙත් ඉන්න පුළුවන්. ඉස්ලාම මිනිසයා ඔය ලයිකා කියන බැල්ලිව යටලා රුසියාවේ උත්සාහ කරලා බැලුවා ඉන්න පුළුවන්ද කියලා. ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තමයි මිනිස්සු ගිහිල්ලා මේ අජට අවකාශ ගාමීන් ගිහිල්ලා මේක පුරුදු කරේ. පුරුදු කළා පුරුදු කළා අද වෙනකොට ඒක හොඳටම දැනගෙන තිනවා. සමතුලිත ස්ථානයක් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම අද වෙනකොට ආයුධ සැදීමේ වැඩියෙන්ම ආයෝජන කරන්නේ මේ අජටාවකස කාස ගත කරලාද ආයුධ මධ්‍යස්ථාන තමයි ලොකු රටවල් දැන්න කරන්නේ. මොකද ඉතින් ඉඳගෙන ඕනේ රටකට පහර දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක හුරතලීට යන ගමනක් නෙවෙයි. ආයුධ හැදීම තව රජයකට තව රටකට බලපෑම් කිරීමේදී වැදගත් සම්දිස්ථානයක්. ඒ වගේම තමයි අපි මේ රූප ආයතනික නැත්නම් රූප ධානයක ඉඳලා අරූප ධානයට ගිහිල්ලා හිටියොත් මායාවේ අපි දන්නේ නැති පැත්තකට පහර දෙන්න පුළුවන්. මොකද මායාවේ සල්සම් ප්‍රධාන වශයෙන් තියෙන රූප ලෝකේ. ඒ නිසා අපි යම් විදිහකට අරූප ලෝකේ සම්දිස්ථානයක චන්ද්‍රිකාවක් සඳවගෙන හිටියොත් අපිට එකක් පේනවා මායාවේ රූප ලෝකෙ මිනිස්සු වටන හැටි. රූප ලෝකෙ ගහන ගැටයි. එතකොට Taman එක පැත්තකින් අරසයි. ඒ වගේම අපි අරූප ධානයක ඉඳලා කරන සැලැස්මට මාට ඇත්තට සූදානමක් නැතුව වගේ. නැතුවම නන් නෙවෙයි. මොකද ඒකත් එයාගේ මාර්ගදීයම තමයි. එතෙන්ට ගියාට පස්සේ ඒක අපි අලුත් දෙයක් විදිහට අත්දකින්නකොට සමහර වෙලාව ගැන බොහෝමත් උනන්දුවෙන් කතා කරනවා. මම කවදාකවත් නැතුව අරමුණක් කිසිත් නැති ලොකු අවකාශයක හිස් තැනක අනන්තය දක්වා ගිය තැනක සීමා මරියාදාවල් නැත්නම් මම ගියා. ඉතින් සමහරුවෙක් විශාල බයකට සලකනවා. තනිකන් දෝෂයකට සමහරුවෙක් ලොකු ළඟාවීමකට සලකනවා. අන්න දෙක නිසා භාවනා ලෝකේ එකම භාවනා ශාලාවක ඉඳගෙන දෙන්නෙක් භාවනා කරපුවාම හුඟ දෙනෙක් කියන්නේ නැහැ මෙතෙන් ගිය කෙනා අතර උනත් එයා කියන කතාව වෙනස්. මේකට බයෙන් කතා කරන එක එක කතාවක් කියනවා. මේක භාවනායේ දියුණුවක් ඉදිරි ගමනක් කිව්වොත් වෙන කතාවක් කියනවා. ඉතින් අහගෙන ඉන්න එක නම් හොඳට දැනගන්න ඕනේ මෙයා මේ Taman නොගිය මේ ලෝකයේ ගැන නොදුටු ලෝකයකට ගියාට පස්සේ කරන විස්තරෙන් පේනවා බයෙන්ද කතා කරන්නේ නැත්නම් ඒක ළඟාවීමක් විදිහටද කියලා. ඒ කියන එක නාඩ සමාඩ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ යාට තේරුම් කරලා දුනොත් මෙච්චර දෙයක් භාවනා ගමනදී තියෙන ඊගාව අනුපූර්වෙන් යන්න ඕනි විහාරස්ථානට ගිහිල්ලා තාම සැකයක් තියෙනවා. මේක හිතා ගන්න බැරි තැනක්. ඒ නිසා ඒකට උත්තරී මනස ධර්ම කියලා කියන්නේ. manussත්ව ඉක්මවල එතන ගියත් සැකේ සැකීමයි. ඒකට හේතුව ඒ ඊට යටින් තියෙන මේ ආකාසානං ඡායතනෙ කියන අපි ගත්තොත් ඒ අරූප ධාන තලයට යටින් ඊට වෙදී assume විඥානං ඡායතනෙ ඉඳගෙන මේ ලැබෙනව නොලැබෙනව රූප තියෙනව නැහැ ආකාශයේ තියෙනව නැහැ රූපේ භාව ප්‍රත්‍යක්ති අභාව ප්‍රත්‍යක්ති දෙක අතරින් එයා මනාපමනාප පහල කරන්න පටන් ගන්නවා. අරකට මනාපයි මේක මම නාපයි. නැත්නම් මේකට මනාපයි අරකට අමනාපයි. ඉතින් ඒ නිසා මේ කොස්සක් හිටියා වගේ ඇහැට ගුණක් වැටෙනවා වගේ මේ දෙක අතර මේ ආකාසානං ඡායතනෙ කියන තැනට ළඟා වුණත් ඒ ළඟා කිරීම මතම ප්‍රශ්න ඇති කර ගන්නවා. මේක හොඳක්ද නරකක්ද ඉස්සරහට ගමනක්ද පස්සර ගමනක්ද ඇතිවීමක්ද නැතිවීමක්ද තනිකන් දෝෂයක්ද උදේකලාවක්ද කියලා. ඉතින් ඒ කියන්නේ ඒ ආකාසානං ඡායතනට ගැඹුරින් තියෙන විඥාන ඡායතන ලැබපු අත්දැකීම කෙරෙහි එක එක මතපල කරනවා. ඒකට ඇත්තට මේ මම කරන දෙයක්ද නැත්නම් මට කරන හානියක්ද නැත්නම් මට කරන උදව්වක්ද කියන තරමටවත් යෝගාචරයට ඒක තේරෙන්නේ නැහැ. මොකද මේ අලුත් ශේෂ්ත්‍රයක යන්නේ වැඩ. ඉතින් එතකොට කවුරු හරි ඉඳලා කියන්න ඕන ඔය දිහෙත් වෙන්න ඇරලා බලහන් ඉන්න මේක එනකොට මන අපමණාප මේක යනකොට මන අපමණාප ওই දෙක අතර ඉතාම සියුම් අර්ථ ભેදයක් තියෙනවා. අන්නේ අර්ථ ભેදය දිහා බලන්න ගියාම තේරෙනවා අරතරන් ගැඹුරු තැනකට හිත අරන් ගියත් ඒකම තිමුත් මුක්කක් හරි දෙකට බෙදලා ආණ්ඩු කරන ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන ওই සුද්ධා ලංකාවට වගේ කරපු ওই කැත වැඩේ සුද්ධට ඉස්සලා විඥානය කරලා තියෙනවා. විඥානයේ කටයුත්ත තමයි සුද්ධව දේශපාලනට අරන් තියෙන දෙක. ඕනේ රටකට ගියාට පස්සේ දෙක දෙපිටකට කඩලා දෙකිට ගැටනවා. කටනකොට ඉබේම Tamanට රට ගන්න පුළුවන්. ඌර කැකුණ තලනකොට අබන් කුකුලන්ට මගුල්. ඌරන්ට කැකුල තලනට ආනවා. සිංහල වංශය දෙවනසට විරුද්ධව තියලා රණ්ඩු කරනවා. ෂියා මුස්ලිම්, ශීක් මුස්ලිම් සමග රණ්ඩු කරනවා. මුක්කක් කර දෙකට කඩලා ඒ රණ්ඩු කරනකොට දෙපැත්තම දුර්වල වෙනවා. ඒකට ගිහිල්ලා ගිඩි පිටින් අල්ලනවා. ඉතින් ප්‍රසිද්ධ දේශපාලන න්‍යායක් දෙකට බෙදලා දෙක ගැටලා ආණ්ඩු කරන එක. අනිත් එකේ දෙක ගැටෙනකොට රාජ්‍ය තන්ත්‍රය හරි ලේසි. මිනිස්සු ඉන්නේ නිතරම බයි. නිතරම ඉන්නේ නිතරම කවුරු මට ගහයිද දන්නේ. ඒකට ආණ්ඩුව කියන්නේ අහනවා. ඒ නිසා ඒක රාජ්‍ය තන්ත්‍රයේ අත්‍යවශ්‍ය දෙයක් තමයි දෙන්න ගැටලා තියෙන එක. මේක තමයි විඥානය කරන්නේ. විඥානේ හැම වෙලාවෙම මොන දේ මතුණත් මොන දේ නැති වුණත් ඒ මතුවීම හා නැතිවීම මත මනාපමනාප පහල කරනවා නොමිලේ සේවයක් කරනවා. කාටවත් තේරෙන්නේ නැහැ මෙච්චර මේ ඇයි මේ නොමිලේ මේ මනාපමනාප පහල කරන්නේ. නමුත් අන්තිමට වෙන්නේ මොකද? කුලල් කාගෙන, තෝතෝ කියාගෙන, ආයුධ අරගෙන, වරපල කියාගෙන රණ්ඩුවක් යනවා. ඉතින් මෙතෙන්ද ගියාට පස්සේ ඒ යට මේ කාපට් එක යට ඉඳගෙන මේ විඥානය කරන මේ ශතකපටකම බලන්න බෑ මොකද අපි හිතන්නේ විඥානය මගේ දරුවෙක් කියලා. මගේ සුභසිද්ධිය වෙනස මගේ හිත කියන උදේ දවල් රැ කණ්ඩ දිදී රැකගන්න හදන්නේ මේ හිත හදාගන්න. හදන්න හදන්න ඌ කරන්නේ ඇතුළේ ඉඳගෙන මේ කුට්ටිය කඩා ගන්න හදනවා නැත්නම් රණ්ඩු කරනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට Tamange හිත දිහා දැන් චිත්තානුපස්සනා ස්වරූපෙන් හෝ එහෙම නැත්නම් මේ සංකිට්තං වාචිත්තං වික්කිට්තං වාචිත්තං කියන විදිහට මේ හිත නටන නැටිල්ල හැටියට අපි මේ හොඳ නරක හරි වැරදි ජයග්‍රහණ ඉස්සරහ ගමන පස්ස ගමන කිව්වට ඒ තුල විඥාණය කරන මේ අපිව නොමග යවන ගතිය තේරුම් ගන්නවා කියන එක මිනිසෙකුට කරන්න බෑ මොකද මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ විඥාණයට කණ්ඩ දෙන එක. නයින්ට කිරිපෝණ එක. මේ කිරිපොවන්න පොවන්න මේ නයික් හැදෙන්නේ කියන එක තේරුම් ගන්නවා කියන එක බුදු කෙනෙක් වුණත් සැක කරනවා උගන්වන්න පුළුවන් වේවි කියලා. ඒකයි බණ කියන්නේ පැකිලුනේ කොහොම හරි අපි හිතමු දැන් බණ කියලානේ තියෙන්නේ බුදුරජාණන් සත්‍ය පිටනම් පාඩ අවුරුදු 2600 ගිහිලානේ තියෙන්නේ දැන් අපි භාවනා කරනකොට මේ හිත තැනට සහ අරමුණු එනකොට ওই දෙක අතර අපි කතන්දර හදනවානේ මොකද්ද බං කරන්න ඕනේ ඉස්සරහට යන්න ඕනේ පස්සට යන්න ඕනේ කියලා මේ හැම දෙයකින්ම කරන්න විඥාණයට පොහොර වැටෙන එකයි මේ හැම දෙයකින්ම කරන්න විඥාණයට ආහාර දෙන එකයි ඒ නිසා මේක දිහා බලාගෙනම එතකොට තේරෙන පටන් ගන්නවා මේ ඇතිවීම සහ නැතිවීම ආස්තික සහ නාස්තික ප්‍රඥප්තිය එහෙම නැත්නම් සාධනීය සහ නාස්තිකර මේ පඤ්ඤප්ති දෙක මත ඉඳගෙන විඥානයේ මේ කරන තට්ටු මාරුව බලාගෙන හිටියොත් පේනවා මේ ආකාසානං ඡායතනෙ කියන එකට කොච්චර යන්න අමාරුද ඊටත් වැඩි අමාරුයි ඒක ප්‍රයෝජනයට අරගෙන ඒකෙන් මේ කතන්දර ගොතන විඥානය අල්ලගන්න. කවදා හරි හිතන්න මේ ලේසියට කියනව නෙවෙයි මේ බණේ මනක් පැවැත්මක් සඳහා ඉවරයක් කරන්නත් එපා මේක අපි කිව්ව කවුරු හරි අල්ලගත්තයි කියලා හිතමු. රූපයක් දකින්නකොට ශබ්දයක් ඇහෙනකොට ගඳක් එනකොට රසක් එනකොට පහතක් එනකොට යමක් ඇති වෙනකොට යමක් නැති වෙනකොට මොන දේ කරන්න ගියත් විඥානයේ නොමිලේ ඔපිනියන් දෙනවා අපට. මේක හොඳයි මේක නරකයි මේක සුභයි මේක අසුභයි මේක ජයග්‍රහණය මේක පරාජයක්. මේක ඉස්සරහට මේක පස්සේ යන්නේ කියලා. ඉතින් අපිට හිතෙනවා අනේ මේ මාසෙට ස්තුති කරන්න ඕනේ මේ නොබිලේ දෙන සේවයට කියලා. අනිකම්ම නෙවෙයි එකෙන් කරන්නේ. එයා කරන්නේ මේ අවිද්‍යාවේ අවිද්‍යාව මේකට රිංගව ගන්නයි හදන්නේ. රිංගවගෙන හොඳ දේ වැඩි කරගන්නත් නැති දේ අඩු කරගන්නත් අපි ලව සංස්කරණයක් කරවගන්න තමයි මේ පොහොර පොහොර දාන්නේ කියලා අපි හොඳ නරක ආවට මනාපමනාප පහළ වුණාට වේවා නොවේවා කියලා අදහස් ආවට ඒ මතින් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව මේක දිහා බලාන හිටියොත් එහෙම නැත්නම් මේ විඥාණය සිද්ධිය වෙනවත් එක්කම එයාගේ මතිය විනිශ්චය නොමිලේ මේ දෙන ගතිය දිහා බලාන හිටියොත් තේරෙන පටන් අර ගන්නවා අපි මෙතෙක් කරු කිරුවේ ඒක බලාගෙන ඉන්නේ නැතුව ඒ අනුව ක්‍රියාත්මක වුණා ක්‍රියාත්මක වෙච්ච නිසා විඥාණයට වැඩි වාසියක් තියෙනවා දැන් ඒක දැකලා ඒ ඇති කරන මනාපමනාප එහෙම නැත්නම් රුචි අරුචි හොඳ නරක කියන දෙදී බලලා ඒක නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම් මෙයා මේ ගහන ගැටේ දිහා බලා ගන්න. ඒක උපමාවකට කියනවා නම් කියනවා අපි යම් කිසි ගෙවල් මණ්ඩියක එහෙම නැත්නම් සුපර් මාකට් එක හරි ඇඟට නොදැන යන හොරකමක් සිද්ධ වෙනවා. දවල් වරුවේ මේ මිනිස්සු නෑ ගෙදර. එනකොට කොහෙන් හරි ගියක් කඩලා. ඉතින් පස්සේ බේනවා මේක කොහොමඩක් පොලිසියෙන් අල්ලන්න බෑ. යම් හේයකින් ඒක රහසොත්තු රහසොත්තු සේවාවට දුන්නොත් ඒ හරියට රහසොත්තු සේවාව කරන්නේ සිවිල් ඇඳගත්තු මිනිස්සෙක් විදියට ඔය නිකන් මිනිස්සෙක් කොහේ කැරක් කැරකී ඉන්නවා. දැනෙන්නේ නැති වෙන විදියට මෙයා මේ රහසොත්තු සේවාවේ කියලා හිතා ගන්න බැරි විදියට. ඉන්නකොට ඉන්නකොට කාලයක් බලන් ඉන්න ඕනේ. කොයි වෙලාවේද හොරකමක් වෙන්නේ? කොයි පැත්තෙන්ද ඒකට සැකකටයුතු පුද්ගලයෙක් ආවද නැද්ද කියලා පුංචි ඉඟියක් තමයි හම්බෙන්නේ. ආයෙසරයක් හොරකම දැනුත් වෙනවා. සල්ලිත් ගෙවනවා. රාජසුත්‍රයට සල්ලිත් ගෙවනවා. බලන්න ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට යාට තේරෙන පටන් ගන්නවා. අසවල් පැත්තෙන් අසවල් වගේ මිනිස්සෙක් සැකකටයුතු මිනිස්සෙක් එනවා කියලා පොඩි ඉඟියක් ආවට පස්සේ ආ ඊට පස්සේ ඒ දෙයටම බලහන් ඉන්නකොට එයා දවසක දකිනවා මේ මිනිස්සු ඇවිල්ලා ඒ ගයක් කඩලා නැත්නම් බඩුවක් හොරකම් කරන්න යනවා. රහස්සුත්ති පොලිසිය සේවාවටත් නිල ඇඳගත්තු පොලිස් සේවාව වෙනස් නම් ඒක දැකපු ගමන් නිල පොලිසිය ගිහිල්ලා අල්ලනවා. රහස්සුත්තු එක්කනම් බලන් අල්ලන්නේ නැතුව මේක ඒ මිනිස්යාමද කරන්නේ කියලා බලන්න ආයෙසරයක් මේක වෙනකම් බලائیں۔ ආන්න ඒක දෙකේ වෙනස. දැන් අපි දැකපු ගමන් හොඳ හෝ නරක කියලා පැනලා වැඩ කෙරුවොත් එතකින් වෙන හානියත් එහෙම නෙමෙයි. මේක තව සැරයක් බලන්න ඕනේ. මේ භයානක හොරකමක්. දැවෙන ප්‍රශ්නයක්. තව සැරයක් බලන්න ඕනේ කියලා බලහන ඉන්න විශේෂ පුහුණුවක් තියෙනවා. ආහසුත්තු සේවාවට අඟවන්නේවත් නැහැ. දැක්කයි කියලා. ඉතින් මේකට ওই මුවන් පැලසේ හොඳ ලස්සන කතාවක් කිව්වා. එතකොට මං හිතන්නේ තේරෙයි කියලා. ඔන්න මේ එදා චවනිකාවේ තිබේ මම මේ පරණ තැටියක් දාන්නේ. ඒ නිසා මේ තේරෙන්නේ නැති වෙනත් ඉඳ තියෙනවා. රෑමත් දහනේ මැණිකෙට ඇහෙනවා මේ වලව්ව හොරු බිතිරෝ. මැණික එමෙහිට ගිහිලා ආරච්චලට කියනවා මෙන්න අතනින් මිනිස්සු කරකිනා වගේ තේරෙනවා කියලා දැන් මේ දෙන්න බලාගෙන ඉන්නවා. එතකොට පේනවා පිටි මුල්ලක් හාරනවා. හාරලා හාරලා ටික වෙලාවක් යනකොට එක්කෙනෙක් ඔළුව දානවා. එතකොට මැණිකේ පයින්ව ගහන්න. අහලා මේ ආරච්චිල කියන ගහන්න එපා. ඔය ඔළුව නෙමේ දාන්නේ මුට්ටියක් දාන්නේ. ඉතින් දැලි මුට්ටිය දාලා බලනවා ඇතුලේ ඉන්න එක ගැහුවොත් මුට්ටියට මුණ්ඩ දුවන්න පුළුවන් නේ. දැන් මුට්ටිය දානකම් බලන්නේ. ඊට පස්සේ මුට්ටිය අරගත්තට පස්සේ ඇත පිටේ ඉන්න හොරු දන්නවා කිසි කෙනෙක් දකින්න ඊට පස්සේ බෙල්ල දානවා. දැන් බෙල්ලට හරියට කැපුවොත් කඳ ඇතු එළියේ ඔළුව ඇතුලේ නේ. මුට්ටියට ගැහුවොත් මොකද වෙන්නේ? අද ඉන්නේ එක අමනේකට තේරෙන්නේ නැහැ මේක. කරදරිකුත් වෙද්දි ලෙඩකුත් තියෙද්දි පොඩ්ඩක් හිටපන්. මේ කලබල වීම හරහා තමයි ඔය ජාත්‍යන්තර බෙහෙත් කම්පැනි අපිව අල්ලන්නේ. එහෙම නැත්නම් මේ নানা ආකාර අපිට ඔපිනියන් දෙන කට්ටිය අපිව අල්ලන්නේ මුට්ටියට ගහන කට්ටියට. මුට්ටිය දාලා ගත්තා වයි. දෙවෙනි සැරේ ඔළුව දානකම් ඉන්න අන්න එදාට කඩුව පාවිච්චි කරන්නේ එතකොට කඳේ එළියේ බෙල්ල ඇතුලේ. මෙන්න මේක කෙලෙසයක් එනකොට අත්තරද්දක් වෙනකොට මෙන්න මේ විදිහට මේ දාන්නේ ඉස්සලා මෙයා මුට්ටිය මුට්ටියට ගහන්න එපා. මුට්ටියට ගැව්වොත් ජෝකර්ලා වෙනවා අපි. අරුම් පයින්ෝ. ආන්නේ වගේ Tamangen හිතන්න හිත පිට ගියයි කියලා කලබල වෙන්න එපා. ඉතින් ඕක අද විතරයි හිත පිට ගියේ. කෝටි ගණන් ගේ ඔක දිහා බලන්න හිටපන් බලන්න. හිත පිට ගියා සද්දෙකට ගියේ ආයෙත් එනවා. ආවට පස්සේ අර හිත පිට ගිය කියලා කලබල නොවුනොත් විතරක් හිත නැවත අපව ගන්න පුළුවන් හැකියාව කළ යුත්තේ නොකළ යුත්තේ තේරුම් ගන්න පුළුවන්. මේ කොරස් කටේවත් අත දා ගන්න බැරුව මොන හරි වෙච්ච ගමන් මේ කෑ ගහන කපුටෝ ආගේ සත්තු වගේ මේට නටන මිනිස්සුත් එක්ක මොනම සමීකරණයක්වත් ක්‍රියාත්මක කරන්න බෑ. මොන සමීකරණ තිබුණත් මේ මිනිසුන්ට ඉවසන්න බෑ. අන්න ඒ වගේ හිස්තැනට ගියා ආයෙත් සද්දයක් ඇහුණා. ආයෙත් ගැසිලා අවදි වුණා. කරවලින් ප්‍රශ්නයක් නැහැ. ආයෙසරක් ආප් සද්දෙමට බලන්න ආයෙසරක් හිටන්ට යයි. ආයෙසරක් ගැසෙයි. ආන්නේ විදියට මේ වෙච්චි වැරද්ද තියේදී වහා ප්‍රතික්‍රම කරන්න යන්නේ නැතුව එහෙම නැත්නම් වහා ප්‍රතික්‍රියා කරන්න නැතුව වහා විනිශ්චය කරන්න නැතිකමට කියනවා ඉවසන්නා නිවන් දකි කියලා. ඉතින් Tamandම මේක පත්‍යං වෙලා මොන කරදරයක් වුණත් main thing is not to worry කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒක කියනවා කැලේ අලිපන්තියක් කකා කකා යනකොට මොනවාරි අනතුරක් වුණොත් අලි ඔක්කොම කරන්නේ එකපාරට සමුහේ එකතු වෙලා නිස්සද්ද වෙන එකලු. නිස්සද්ද වුණාට පස්සේ අලිපන්තියේ නායකයා මහයතා හොඬේ උඩට දාලා බලනවා යා අනතුරුදායක දෙයක්ද ගහනවද දුවනවද කියන එක. ඒ දේ කරනකම් රැළ නටන්න ගත්තොත් කලබල වෙන්න ගත් අර අලි මහයතාට තීන්දුවක් කරගන්න බෑ. ඒ නිසා අනිගොල්ල නිස්සද්ද වෙන එක අලියන්ගේ පැවැත්ම සඳහා අලියන් තුල තියෙන එක චර්යා පද්ධතියක් කියලා කියනවා. ඒ වෙලාවේ පැටව හරි මේ දුවන්න පටන් ගත්තොත් ඌට ගහලා ඌ කැලේ රැළ මැදට ගන්නවා කියලා මං අහලා තියෙන මේ කතාව. මං කියවලා තියෙනකන් නෙවෙයි. ඒ වගේම දැකලා තියනවාද ඔය ඕනේ මකුළුවෙකුට පිම්බොත් උ දුවනවා. දිවි මකුළුවා විතරක් එහෙම ඇකිලෙනවා. ඇකිලෙනවා නම් ඒක දිවි මකුළුවා. දිව්වොත් නිකන් සේවලෙක්. සර්පේකට ගහනකොට ගැරන්ටියට ගැහුවොත් දුවනවා. පොළඟට ගැහුවොත් පොළඟ ඇකිලෙනවා. මගේ ශේෂ්ඨයට වරෙන් මම දන්නව කරන දේ. ඉතින් එතකොට මේ පළවෙනි චලනයේදී තම අඬු අකුල ගන්නවා නම් ඊ විශ්ගෝර සතෙක් තමයි. බය එක මොනවාරි කරපුවාම කැලි කඩන්න දුවනවා. ඒ වගේ භාවනා කරලා කරලා ක්‍රමසාවිදි රාශියක් තියෙන එකන මොනවා කරදරයක් ආවට දැක්කට නොදැක්කා වාගේ. ඇහුණට නැහැ වාගේ. දැනුණට නොදැනුණා වාගේ. හයිය තිබුණට කොන්දපන් නැති කෙනෙක් වගේ. මලමිනියක් වගේ ඉන්නේ කියලා තියෙනවා. ඉතින් මේක පේන්නේ නෝන්ජල්කමක් විදිහටනේ. අපි දන්නේ මොනේ දකපු ගමන් තරු ඇඳලා ගහන්න ඕනේ, බල්ටියක් දාලා ගහන්න ඕනේ, මාෂල්ලාට දාලා ගහන්න ඕනේ කියනවා. ඒ ගහන යක්කු තමයි ඔය නිකම්ම නිකම් බෲස් ලිට මොකද උනේ? කවුරුත් දන්නේ මොකද උනේ කියලාවත්. පුම්බන්න ගියේ එක මේක අපි දන්න කාලේ. මෑන් මිසි. දඟලන්න ගියොත් කොහේ යනවද නැහැ. මේක කරවන ඉන්න පුළුවන් මේ දැවෙන ප්‍රශ්නයක්. පොඩ්ඩ හිතපන් මොකද වෙන්නේ කියන්නේ මොකද මම කරපු එකක්වත් මම පතපු එකක්වත් නෙවෙයිනේ. ඔන්න මම කරපු එකක් නම් එහෙම නැත්නම් මම බලාපොරොත්තු වෙච්ච කරන ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වෙලාවේදී මේ ඉවසන්න පුළුවන් ගතිය නැතුව මේ විඥානයේ විසින් අවස්ථාව ගන්න හැටි. එරගෙන අපි මෝඩයෙක් කරගෙන අපි පුරුදු පරිදි අවිද්‍යාවට පොහොර දා ගන්න හැටි. අපි පුරුදු පරිදි ක්‍රියා ප්‍රතික්‍රියා කරනවා කියන්නේ මෙතන මම මේ අදහස් කරන සංස්කරණය කරනවා කියලා. සංස්කරණය අපි ලව්ව කරවගන්න හැටි බලපුවාම ඇත්තට මේ වැඩි කරන හැම කෙනාම අහිංසකයි. නමුත් භාවනා කරලා නැහැ. ප්‍රතික්‍රියා නොකර ඉන්න දන්නේ නැහැ. ඉතින් ඒක නිසා කුරුස් කටියවත් අත දාගන්න බැරුව දඟලනවා. ඉතින් මේක කොච්චර කාලයක් ඇයිද පුරුදු කරලා මේ ආකාසානං ඡායතන සහ විඥානං ඡායතන පිළිබඳ මේ සමත විග්‍රහයක් නෙවෙයි මට මම මේ කරන්නේ මට හිතෙන විපස්සනා පැත්තේ. කාට හරි පුළුවන් නම් ඔය හිත පිට ගියා කමන්නේ. මොනවාක් නැතුව ගියා අරමුණු කමන්නේ. බලාපොරොත්තු වෙන අරමුණක් ආව කමන්නේ. මොකද මෙතෙක් කල් කොච්චරද ඕක වෙලා තියෙනවනේ. දැන් මේ තේරුණාට පස්සේ මොකද්ද තියෙන කලබල කියලා බලන්න හිටියොත් දවසක හිතනද ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා දැන් හොඳටම බයක් ඇති වෙගෙන එනවා. නැත්නම් හොඳටම හිත දෙස් දෙනවා චික්කේ අපරාධේ තිබුණ සමාධිය කැඩනවායි කියලා. නැත්නම් හොඳටම හිත දෙස් දෙනවා චි අපරාධේ තිබුණ සතිය කැඩනවා කියලා මේ කියන ප්‍රශ්නයක් නෑ කරපනින්න. කලබල වෙන්න දෙයක් නෑ. මොකද්ද ඊගාවට වෙන්නේ බලන්න. ආන්නේ විදිහට බලන්න හිටියොත් එයාට තේරෙනවා ඔය කොයි එක ඇවිල්ලා ගියත් කලබල වෙන්නේ නැතුව හිටියොත් Tamante එකට ඥානවන්ත උත්තරයක් දෙන්න පුළුවන්. කලබල වුණොත් දෙන්නේ උර්ග උත්තරයක්. ඒක රෙප්ටිලියන් රියැක්ෂන් එකක් එන්නේ. භාවනා කරනකොට කරනකොට වෙනවයි කියලා කියන්නේ ෆ්‍රොෆ්‍රන්ටල් ලෝබ් එක වැඩි වෙලා අර ඇමෙග්දලා කියන රෙප්ටිලියන් මයින්ඩ් එක පුංචි වෙන්න පටන් ගන්නවා. රෙප්ටිලියන් මයින්ඩ් එක කියන්නේ වහාම කිපෙන එක. භාවනා කරනකොට පුළුවන් තරම් බලන කොච්චර දැවෙන ප්‍රශ්නයක් ආවත් පොඩ්ඩක් ඉන්න සුම්මයිරි පොඩ්ඩක් නිකන් හිටපන් just being එහෙම නැතුව මේ දඟලන දැඟලිල්ලෙන් තමයි මාරේ අපිට කොක්ක දාන්නේ. එහෙම නැත්නම් අපි අවිද්‍යාවට අහු වෙන්නේ. අපි ප්‍රතික්‍රියා කරනවායි කියලා සංස්කරණය කරන්නේ. නොකර සිටීමේ හැකියාව බලලා කවදා හරි තන්න අපිට පුළුවන් වෙයි කියලා. වුණා තමයි වැරද්දක් තමයි කලබල වෙලා මොනව කරන්නේ ඒ ගැන වොරී කෙරුවයි කියලා හිතමනව ගත්තයි කියලා ප්‍රශ්නේ උග්‍ර වෙනවා මිසක් කර්මනේ ඉන්න පුළුවන්ද කියලා ගත්තොත් ඒ පුද්ගලයාට ඕනේ පද්ධතියක නායකත්වෙ නිකම්ම හම්බ වෙනවා ඕනේ පද්ධතියක් හැසිරීමේ ශක්තිය ලැබෙනවා මොකද අනික ඔක්කොටම දැන් මෙයා කරබන ඉන්න විතර නේ අනික කට්ටිය සන්තු කරවන්නත් වෙනවා කරබන ඉන්නකෝ මම මේ කරලා දෙන්නම් කියලා ඒ අනික ඔක්කොම මේ මනුස්සයා කිව්වට පස්සේ ඇත්ත වෙන්නේ නැති ආකාරය අපි මේ වෙලාවේ කරබනිමු කියලා ඒ පද්ධතිය නතර කරලා Tamante ඒ කරන්න පුළුවන් ශක්තිය එන්නේ මේ ඉවසන කෙනාට. ඒකට ආවට පස්සේ මොන දෙයක් වුණත් උග්‍ර ජයග්‍රහණයක් උග්‍ර පරාජයක් වුණත් යමක් නොවුනාසේ තමයි කටයුතු කරන්නේ. හැබැයි වෙනදා වගේ නෙමෙයි දෙපැත්තක් තුන් පැත්තක් අවදීන් ගත කරන්නේ. වෙන ඕන දෙයකට ලෑස්ති. හැබැයි තාම අත දිගහැරලා නැහැ. පූර්ණ අවදීන් ඉන්නේ. එතකොට මොනව දෙයක් වුණත් ඒ දේ නිකම්ම අවලංගු වෙලා යනවා. එතන මේකෙදි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා කිංචන සහ අකිංචන කියන වචන දෙකක්. යමක් දෙයක් බවට පත් වෙන්නේ ඒකට කලබල වුණොත් විතරයි. ඒක කිංචනයක් කියලා කියනවා. යමක් යමක් විදිහටම යන්නේ රියොත් දෙයක් බවට පත් වෙන්නේ නැතුව ඒකට කියනවා ඒ දේ අකිංචනයක් වෙලා ගියා. එතකොට කිංචන කියන්නේ කෙලෙස් වලට නමක්. අකිංචන කියලා කියන්නේ කොච්චර කෙලස් තියුණත් ගා ගන්නෑ. කෙලස් මම කියා ගන්නෑ. ඒක ආපු පාරේ යන්න ගන්නවා. ආන්නේ මේ එතන මම ওই කියන අකිංචන බුද්ධ ඥානංශගේ දේශන හැටියට නිවනට තියෙනවා. මේ මෙතන මේ කියන ආකින්චඤ්ඤායතනේ නත්ති කිංචි. අකිංචන කියන වචන තමයි පාවිච්චි කරන්නේ මෙතන තියෙන විදිහේ සීමිත අර්ථයක් අතු මෙතන තියෙන. මෙන්න මේ විදිහට දෙයක් වෙනකොටම කලබල නොවීමේ ශක්තිය කොච්චර දිනු කරලා නැත්නම් කොච්චර පුහුණුවකින් ලබා ගන්න පුළුවන් ඕනේද කියලා කිව්වට ඒකට ග්‍රාම්‍ය කාටත් තේරෙන උපමාවකුත් තියෙනවා නැත්නම් විස්තර කිරීමේ ක්‍රමයකුත් තියෙනවා. ඒක සමහරලාට අපිට උදව් වෙනවා. මේක මට බැරි දෙයක් නෙවෙයි. මම දැනටත් නොදැන කෙරෙනවා. අනේ නොදැන කෙරෙන දේ අවදියෙන් දැන දැන කෙරෙනවා කියන එක. උපමාවක් විදිහට ගත්තොත් මිනිස්සයා කියන්නේ පංචවෝකාර භවයක්. ඒ පංචවෝකාර භවය කියලා කියන්නේ යාට රූප බැලීමේ හැකියාවක් තියෙනවා. සද්දහිමේ හැකියාවක් තියෙනවා. ගඳ බැලීමේ හැකියාවක්, රස බැලීමේ හැකියාවක් සහ පහස ලැබීමේ හැකියාවක්. ඒතර රූප බැලීම සඳහා තියෙන ద్వාරේ තමයි චක්කු ద్వාරේ. ඒක කිචි කැවෙන්නේ ඒකට ආපాతගත වෙන්නේ රූප විතරයි. චක්කුවට සද්දාවට තේරෙන්නේ නැහැ. චක්කුවට ගඳ තේරෙන්නෙත් නැහැ. රස තේරෙන්නෙත් නැහැ. පහස තේරෙන්නෙත් නැහැ. ඊට පස්සේ චක්කුට ආපాతගත වෙන්නේ රූපයක් විතරයි. එතකොට මෙයා ඒකත් එක්ක ආපాతගත වෙනවා, මුලිච්ච වෙනවා, සම්බන්ධ වෙනවා. ඒ වගේම කනට ආපాతගත වෙන්නේ ශබ්ද විතරයි. ඒකට රූප ආපాతගත වෙන්නේ ගන්ධ රස පහත නැහැ. එතකොට සද්දයක් එනකොටම කන එකත් එක්ක සම්බන්ධය පවත්නවා. නාසයට ආපాతගත වෙන්නේ අදාළ වෙන්නේ ගඳ විතරයි. සුවඳ විතරයි. අනිත්‍යව නෙමෙයි. දිවට රස, කයට පහස. නමුත් මූල ධර්ම වශයෙන් ඕන තරම් පරීක්ෂා කරලා බලන්න මේ පහෙන් එක සැරයකට එකයි ක්‍රියාත්මක වෙන්නේ. ඇහැ ක්‍රියාත්මක වෙන වෙලාවේදී ඒ ඇහැ මුලිච්ච වෙන ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූප කියලා කියන්නේ. ඒ වෙලාවට මතුවෙච්ච වර්ණ సంతානේ ඒ ඇහැ අඳුර ගන්නවා. යම් වෙලාවක ඒ සංසිද්ධියට විඥාණය ඒ පැත්තට ගියොත් කනට ඇහෙන සද්ද අකිංචන තමයි. ඒ වෙලාවේදී නාසයට දැනෙන ගඳ අකිංචන තමයි. ඒ වෙලාවේදී දිවට දැනෙන රස අකිංචන තමයි. කයට දැනෙන පහස අකිංචන තමයි. එතකොට අපි එකක් දන්නවා කියලා කියන්නේ හතරක් වහනවා. මේ වැහිච්ච හතර ගැන අවදි වීමේ ශක්තිය ඉන්ද්‍රියයන්ට නැහැ. එහෙම නැත්නම් මම මේ යමක් දිහා බලාගෙන ඉන්නකොට ඒ වෙලාවේ ඇහිච්ච සද්ද අභාවයට ගිහිල්ලා තියෙනවා. අදාළ නැති වෙලා තියෙනවා. ඒ බව දැනගැනීමේ හැකියාවක් නැහැ. මොකද අර බලන රූපේට අභිනන්දනයක් පය ළඟ තියෙනවා. తත්‍ර తත්‍ර අභිනන්දනි වෙන විදිහට කියනවනම් දී ඇති වෙලාවකට තවල් වරුවේ එළියේ ඉන්න මිනිස්සෙක් හිතන්නකෝ. ඇහැට රූපත් වැටෙනවා. කනට සද්දත් ඇහෙනවා. නාසයට ගඳ සුවඳක් දැනෙනවා. දිවට රසකුත් වැටෙනවා. කයට පහසුකුත් ලැබෙනවයි කියලා. නිකන් මේක ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියනවා පිච්චර් හෝල් එකට ගිහිල්ලා චිත්‍රපටි සල්ලි ගිහුවට පස්සේ ඒකේ රූපයි සද්දයි දෙක දෙනවනේ. ඒවට කියන්නේ දෘෂ්ටි ශ්‍රාව්‍ය කියලා. මේ මිනිස්සයා සිගරට් එක්කුත් බොනවයි කියමු. ඒක ගඳක් තියෙනවනේ. කාටකජු ටිකුත් කකා ඉන්නවා. දැන් ඒකට රසත් දැනෙනවා. පුටුවේ ඉන්න මధుරෝ මකුණොත් කනවා. පහසක් තියෙනවා. මේ පහේම ඕන වෙලාවක ඕන එකට සම්බන්ධ වෙන්න උනාට බුද්ධ දේශනාව පිළිගන්න කෙනෙක්ට කියන්නේ නෝ ඇහෙන් රූප බලන වෙලාවේ අනික හතරෙන්ම තියෙන දේවල් එකක්වත් අපිට අදාළ නැහැ. අපි කොච්චර රට කජු කෑවද කොච්චර සිගරට් බිව්වද මතුරු මයික් ඇවිලා කොච්චර ලිව්වද මොනවත් නැහැ. මොකද අපි රූපෙට හිත ගිහිල්ලා තියෙන්නේ. වැඩියෙන්ම කෙලස් තියෙන තැන තමයි හිත යන්නේ. ඊට පල්ලෙහා තියෙන කෙලස් වැඩක්ම නැහැ. මොකද අරකට හිත තියෙනවටත් වැඩි එක අබිරමණය කරන ගතියක් තියෙනවා. ඒක නිසා මේ පහම තියෙන තැනක දුන්නට පහම කිසිම දවසක අපි බුද්ධි විදින්නේ නැහැ. අඩු ගානේ සාමාන්‍ය ගන්න කියලා 120යි අපි ජීවිත ජීවිතේ ජීවත් වෙන්නේ. 180ක් අපි කොහොමදත් අංශභාගය. ඒක අපි දන්නේ නැහැ. මොකද අර 120 අපි 100ක් කරගෙන ජීවත් වෙන්නේ. දැකපු රූපේටම කටත් අරගෙන ඉන්නේ මේ. ඇද්දකින් නෙවෙයි කටත් ඇක් කරලා යනවා. ලස්සන රූපයක් දකින්නකොට. අර කැකිලි රජු රෝග කියලා තියෙනවා ලස්සන ගෑනු කෙනෙක් කරනවා කලයේ කටත් ඇද වෙනවායි කියලා. මිනිහා කට විතරක් නෙවෙයි. අඹා බහින කලයේ කටත් ඇද වෙලා යනවා. ඒ තරමට මේකට ඇබ්බැහි වෙනවයි කියන එක අපි දන්නේ නැහැ. ඒකේ වාසිය මොකද්ද? අපි රූපෙට නතු වෙලා ඉන්න වෙලාවේ අපි කන නිවන් දැකලා තියෙන්නේ, නාසය නිවන් දැකලා තියෙන්නේ, දිව නිවන් දැකලා තියෙන්නේ, කය නිවන් දැකලා තියෙන්නේ. අපි ඒක දන්නෙත් නෑ, ඒක පරීක්ෂා කරන්නෙත් නෑ. මොකද අපිට අර වැඩිම කෙලෙස් දෙන තැනට තමයි අපි අවධානය යන්නේ. කොයි වෙලාවක හරි හිතන්න මේ යෝගාවචරය දැනගත්තොත් මගේ ඊටාම ප්‍රියමනාප රූපයකට හිත ගිය වෙලාවක මම ඒක අබිරමණය කරන වෙලාවේ කණ්ඩ සද්ද නැහැ හිස් තිබුණාද නාසයට ගඳ සුවඳ නැවිත් තිබුණාද ඉඳගෙන ඉන්න ආසනේ පහස හෝ නැතුව තිබුණද දිවට රස නැතුව තිබුණද නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ එක තැනකට හිත ගිය ගමන් අනිත් ඔක්කොම අංශභාග වෙනවා මේක දැනගත්තා නම් අපි යමෙකුට වාර්තා කරුවයි කියලා කියන මම අතවල දෙයි දැක්කයි කියලා කියනකොට ඒ මිනිස්සයා කියන්න පුළුවන් ඒ වෙලාවේ සද්ද මොකක් ආවද කියලා මම දන්නේ නැහැ. ගඳ දන්නෙත් නැහැ, රහස දන්නෙත් නැහැ. දැකපු දේ නම් මෙච්චරයි කියලා කවදාවත් අපි එහෙම කියනවද කියලා බලන්න. නෑ මං දැක්කා මං ඇහුවා මං ගඳ බැලුවා රස බැලුවා ඔක්කොම කියලා නේ කියන්නේ. මොන්න තරම් පචද කියලා බලන්න. ওই පුවත්පත් කලාවේදී දන්න හොඳටම ඒ සිද්ධ වෙච්ච සිද්ධියේ මේ පුංචි ටිකක් අරගෙන කෙන්දක් කරන කන්දක් කරලා ලිව්වට පස්සේ බලන එකා දන්නෙත් නෑ ලියන එකා දන්නෙත් නෑ ඔකට තමයි පුවත්පත් කලාව කියලා කියන්නේ. ඒක තියෙන්නේ අපි ළඟ. ওই පුවත්පත් කලාවේදී ගාව නෙවෙයි. අපිට යම් කිසි දෙයක් ලොකු කරලා පෙන්වන්න ඕනේ නම් අපි අර දැකපු ටික ලොකු කරනවා එසා කිසිම කෙනෙකුට කියනවා ආර්යයන් වහන්සේලා ඇර දැකපු දේ දැකපු ගානට කියන්න බෑ අපිට ඒක අතිශෝක්තියකට දාන්න ඕනේ නැත්තම් අව탁සීරු කරන්න ඕනේ. සරුවචන් වහන්සේට විතරක් දැකපු දේ නේව අපසාදේති න උච්ඡාදේති දැකපු දේ අතිශෝක්ති කරන්නේත් නැහැ සරුවචන් වහන්සේ අව탁සේරු කරන්න දෙත් නැහැ ඇති හැටියට කියන. ඒකට කියනවා ආර්ය වෝහාරය කියලා. අපි කිසිම කෙනෙකුට අතිශෝක්ති නැතුව ජීවත් වෙන්න බෑ. අපි කියන හැම වචනයක්ම වැඩි කර හුවා දක්වලා උපනම් වල අපි කියන්නේ ආලවට්ටම් කරලා මේ මේක බොරුව නෙවෙයි හැබැයි බොරුවගේ මල්ලි කියලා කියනවා අපි මේ කරන අතිශෝක්ති කතාව ඇඟට නොදෙනී කරාට බොරුවගේ මල්ලි වෙනවා මොකද එහෙම කෙරුවේ නැත්තම් අපිට අර අනිකුත් ආයතන හතර වැහුව එක සාධාරණීකරණය වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැකපු දේ, අහපු දේ හැමදේම අතිශෝක්තියට යනවා. මේ අණුව හිතා ගන්න පුළුවන් කනට ශබ්ද ඇහුණට ඒ ශබ්ද අකිංචනයක් වඩපත් වෙනවා අපි රූප බලමින් ඉන්න වෙලාවේ. නහයට එන ගඳ සුවඳ අකිංචනයක් වඩපත් වෙනවා අපි රූප බලමින් ඉන්න වෙලාවේ. ඒ නිසා මේ අකිංචන වීම කියන එක ආකින්චඤ්ඤායතන විතරක් නෙවෙයි වෙන්නේ. අනුමාන විපස්සනාට දාලා බැලුවොත් ඕනම වෙලාවක එකක් වැඩ කරනවා කියන්නේ හතරක් ඇන හිටලා. ඒක නිසා මේක දැනගන්න එකට මේ නැත්තම් මේකට තියෙන මේ දුර්වලකම නැතිකරන්න සතියට කියනවා choiceless awareness කියලා. එන දේ සියල්ලම විසෙයි තෝරන්න බේරන්න නැතුව එන්න දෙන්න. ඒක කරන්න බෑ. මොකද අපේ හිත නිතරම වැඩි කෙලෙස් තියෙන එකට පැනලා දෙනවා. ඒක ලියලා චරිත සාහිතිකේ නම් ලියන්නේ බොහොම සත්ගුණවත් අසවල් උපාසක කියලා තමයි ලියන්නේ නම්. හැබැයි කිලුවා මොකද්ද වැඩියෙන්ම හිත යන්නේ වැඩි කෙලෙස් තියෙන තැනට. ඒ තරම්ම යඩ හිතක් තියෙන. මේක හරි දන්නවනම් මෙවැනි අතීතයක් කොහේ හොඳක් තියෙනද කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා අතීතානුදාවනං චිත්තං වික්ඛෝපානුපතිතං අපේ අතීතය හැරලා බලනකොට ඒ කාන්තම වික්ෂෝපයක් තියෙනවා. මොකද හොඳටම දන්නවා මේ බුදුරුත් පහළ වෙලා ඉන්න ඇති. මනුස්සාත්ම භාවය ලැබෙන්න ඇති. චින සම්පත්තියක් තියෙන්න ඇති. සත්පුරුෂ සංසීවනයක් තියෙන්න ඇති. බණත් ඇහෙන්න ඇති. තවමත් අපි සංසාරේ. බුදුන් දකින්න ඇති. බණත් අහන්න ඇති. ඒ කාලේ මිනිසුත් වැඩ කරගන්න ඇති. අපිත් ඉන්න ඇති මේ පැත්තේ. නමුත් අපි තාම සංසාරේ ඉන්නේ මොකද බන නෙවෙයි ඇහිලා තියෙන්නේ අපිට ඒ වෙනුවට තිබුණ කෙලෙසයක් මතුවෙලා. ඉතින් ඒක නිසා ඒකේ තියෙන හොඳ පැත්ත තමයි මේ පංචවෝකාර භවයේ ජීවත් වෙන මනුස්සයාගේ ඇහැ වැඩ කරනවායි කියලා එයා දන්නවනම් මම දැන් ඉන්නේ බලමින් කියලා ලා වාසි දෙකක් තියෙනවා. එයා දැනගන්න ඕනේ මේ ඇහෙන් තමයි වැඩිම කෙලෙස් වෙන්නේ මේ වෙලාවේ. දෙක මේ වෙලාවේ නාසයෙන් දිවෙන් කනෙන්, ඇහෙන්, කයෙන් කෙලෙස් නැහැ. මෙන්න මේක දැක ගන්න පුළුවන් නම් මේ දැනුමේ ඥාන පිරියුකමක් තියෙද. මේ දැනුමේ මේ ළඟ ඉන්න කෙනයි මගේ අතර වෙනසක් තියනවාද? මොකක්වත්ම නැහැ. නමුත් මේක බලන්න බැරි වෙන තාලෙට තමයි අපි මේ මායя ගැටි ගහලා තියෙන්නේ. ඉතින් මේ ආකාසානං ඡායතන පස්සේ කියන මේ විඥානං ඡායතනදි කරන්නේ අපි මේ දැන දැන දැක දැන ස්පර්ශයටම හිත තියාගෙන ඉන්නවා. ඇස් දෙක වහ ගන්න. ඒක භාවනා උපක්‍රමයක්. කන් දෙක වහ ගන්න බෑනේ අපිට. නිසා සද්ද නැත් තැනකට යනවා. ගන්ධ රස දෙක අභිරමණය කරන්නේ පහසට විතරක් යන දැන් මගේ හිතේ තියෙන පහසේ බව දැනගන්න. මේක මා විප්ලවීය එහෙම නැත්නම් පොල්ලෙන් ගහෝගේ සත්‍යයක්. මගේ කහිත තියෙන්නේ ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න පුටුවේ හැප්පිලා තියෙන එක දැනගන්නවයි කියලා කියන එකේ කාටවත් තේරෙන්නේ නැති වුණාට එයා මේක පිළිබඳව හොඳටම අත්දැකීම තහවුරු වෙනකොට ටික වේලාවක් යනකොට පේනවා ඇහැට රූප බැලීමේ සංසිද්ධිය ඒ ආයතනේ වැහිලා කණ්ඩ සද්ද ඇහෙනවා කියන ආයතනේ වැහිලා ගන්ධ රස දැන් පහස විතරයි තියෙන්නේ. ඒ පහස සද්ද නෙවෙයි, ගන්ධ නෙවෙයි, රස නෙවෙයි, පහස නෙවෙයි, පහසයි තියෙන කියලා කියන්න පුළුවන් කියලා කියන්නේ ආ දන්නවා මගේ පංචවෝකාර භවයේ දැන් මෙතෙන්ට ප්ලග් වෙලා තියෙන්නේ. මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක කොහොමද මන් දන්නේ? මම මේ හැප්පෙන ගතිය මට තේරෙනවා. නාසිකාග්‍රේ හුස්ම රැප්පෙන මට තේරෙනවා. පිම්බීම හැකිලිම තේරෙනවා. ඉතින් හොඳට මනිත් එක්කනට තේරෙනවා මේ වශයෙන් රූප බලනවා නෙවෙයි, ශබ්ද අහනවා නෙවෙයි, ගන්ධ රස නෙවෙයි කියලා ඔන්න sannivedanayak සිද්ධ වෙනවා. එහෙම නැතුව හරියටම කිව්වේ නැත්තම් වෙන්නේ නැහැ. දැන් හිතනද මේ විදිහට අපි ඉස්සෙල්ලා කයෙහි පහසෙහි නැත්තම් කායානුපස්සනාවේ හිත පිහිටුවලා මේ කය හෝ ආස්වාස ප්‍රසවාස කය නොදැනෙන තරමටම ගියයි කියලා. කලින්ම පහ හතරක් වැහුවා. දැන් තියෙන එකම දොරටුවත් වහගෙන වහගෙන වහගෙන වහගෙන යනවා. ඒක වෙන්නේ ක්‍රමයෙන්. ආන්නේ වෙලාවේ බය වුණොත් සතිය නැති වුණා සමාධිය නැති වුණායි කියලා කවදාකවත් ඒක භාවනාට කරන අනුග්‍රහයක් වෙන්නේ නැහැ. මායя හදලා තියෙන බය වෙන්න තමයි. ඉතින් එතන කාය ජීවිත নিরপেক্ষව යනකොට තමයි තේරෙනවා නම් අරමුණ ගෙවිගෙන ගෙවිගෙන යනවා. එතකොට එයාට පුළුවන් උනායි කියලා හිතන දවසක අරමුණ දැනෙන මට්ටම නැති නොදැනෙන මට්ටමට ගියා කියලා. එතකොට එයා දන්න කොහොමඩක්වත් ඇහි රූප ගන්න දිනුවක් වෙන්නේ කණේ සද්දත් නැහැ, රස පහතත් නැහැ. දැන් ස්පර්ශයක් තිබුණා නම් ඒකත් නැහැ. එතකොට එයාට ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ තේනවා මොන්නම ආයතනයක්වත් වැඩ කරන්නේ හැබැයි මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. අසත්‍යමත් වෙලා නැහැ. දැන් එතකොට පේනවා මේ විඥානයේ මට්ටමක් තියෙනවා විඥානයේ විහාර ගතියක් තියෙනවා පංච ඉන්ද්‍රියන්ගේ වෙන් වෙච්ච ගතියක්. අනින්ද්‍රිය බද්ධ විඥානයක් තියෙනවා. මේ අනින්ද්‍රිය බද්ධ විඥාණය මෙතෙක් කල් අපි මේ ඇහැකට නාසයේ දිව ඇරගෙන ගත කරපු ජීවිතයත් එක්ක බලනකොට ඉබ්බා කට්ට ඇතුළට ගියා වගේ අඬු ගත්තා වගේ අවස්ථාවක්. මේ අවස්ථාවේදී රසකාමියෙක් හිතන්නේ අයියෝ මේ මනසට ඇහැ තිබුණාට කිසිම රූපයක් බලන්නේ පින් කරලා ගත්ත ඇහැ ලස්සන රූප තියෙනවා මේ මිනිස්සයා ගොරකයා උට තේරෙන්නේ රූප බලන ආසාව නැහැ. නැත්නම් රූප රස විඳින්නේ නැහැ. මෙච්චර ලස්සන මියුසික් තියෙනවා අහන්නේ නැහැ. ගඳ තියෙනවා ගඳ විඳින්නේ රස විඳින්නේ පහස විඳින්නේ නිසා මේක මැට්ටා එහෙම තමයි ඕනේ රසකාමියෙක් හිතන්නේ ඒ මනුස්සයෙන් ඇහුවොත් ඒ මනුස්සයා කියාවේ මේ ගඳ රස පහස මොකුත් නැතු හුස්මත් නැති වෙලා විතර සන්තෝෂයක් පිරිච්ච ගතියක් සම්පත්‍ති ගති ගතියක් අම්මගෙන් කිරි බොනකොටවත් තිබුණේ නැහැ පිරිච්ච ගතියක් තියෙන බාහිරින් බලනකොට පේන්නේ මූ නිකමෙක් මොකක්වත්ම රස දන්නේ නැහැ කියලා. නමුත් ඒ බලන මනසට තියෙන්නේ නිර්ආමිෂ සුඛයක්. අර ආමිෂ සුඛය කොයිතරම් තිරිසන්ද නිර්ආමිෂ සුඛේ දේව ගතියක් තියෙනවා. මේ මිනිස්සු මේ මනුස්සයා ගැන විවේචනේ නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. Taman taman ගැන කරන විවේචනේ. Tamanne පුළුවන් ද කොච්චර වෙලාවක් කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ. මහණෙනි ඉබ්බෙක් Tamange අඳු ටික ඇතුළට ඇද ගන්නාසේ පුළුවන් ද යෝගාවචරයට සමාදම් වෙන්න විතක්ක කරන්න යන්න එපා. මේ ලැබෙන දේවල් විග්‍රහ කරන්න යන්න එපා. විනිශ්චය කරන්න යන්න එපා. ඔබ ගේ මැදට වෙලා හිටපන්. අඬුපුප්පන්න එපා. කියලා මේක දැක දැක දන දන එකක් නිසා හතරක් වෙහිම නෙවෙයි. දැන් පහම වහලා අපි පුදුම සතුටක ජීවත් වෙන. නිසා මේ අකිංචන වුණාට මෙතන කිසිවක් නැති වුණාට මේක සම්පත්‍ති කර අවස්ථාවක්. එහෙම නැත්නම් මේ බිඳුවට බහින තැන සමස්තෙම ලැබෙනවා. කාම ලෝකයා විසින් මේ බාලාලාපන එහෙම නැත්නම් කැඹිරිල්ලක් කරගෙන මේ ඉඳුරන් පිනවම පිරවීම හරහා විඥාණයට අවිද්‍යාව සහ සංස්කාර දෙමින් ගත කරපු මේ ජීවිතයේ එයා මේ වෙලාවේ කිසිම මොනක්වත් දෙන්නේ නැතුව විඥාණය නතු කර ගන්නවා යම් විදියකට. ඒතකොට විඥාණය ඉඳුරංගෙන් තොරතුරු ගන්නෑ. ඊට වඩා යට මට්ටමක එක එකලසක් සමතුලිත භාවයක් ලබනවා. ඒ සමතුලිත භාවයේ අගය කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. සමහරුන්ට මේක පේන්නේ තනිකන් දෝෂයක්. තමාරුන්ට මේක පේන්නේ ලොකු හුදකලාවක් කියලා. අන්නේ විදිහට මේ විඥානයේ විසින් අරක හොඳයි මේක නරකයි කියන පංගු peerුව නැති කරපු ගමන් ලෝකේ මොන දෙයක් තිබුණත් මෙහා විශේෂ ආකර්ෂණයක් කරන්නේ මොනම දෙයකටවත්. සියල්ල විශේෂ සමසිත සියල්ල විශේෂ සමමෙත කරගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. ඒ වෙලාවේදී ඒකේ නම් කතා කරන්න යන්නේ කතා කරන්න ගියොත් මේ ඔක්කොම අවුල් වෙනවා. නමුත් සරුවච්චන් වහන්සේ මේක පිළිබඳව තමන් වහන්සේගේ අත්දැකීම විස්තර කරනවා. ඒ විස්තර කරනකොට මේ මට්ටමට ගිය කෙනෙකුට නැත්නම් භාවනාදී මේ මට්ටම ස්පර්ශ කරපු කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මේ බුදුහාමුදුරු කියන කතාව ඒ මට්ටමට ගිය කෙනෙකුට නිකන් හාවා හඳ දැක්කා වාගේ හීනෙන් දැකපු දෙයක් වගේ තේරුම් ගන්න පුළුවන්. බුදුජානනාංශේ කාලකාරාමේ කියන ස්ථානයේ ඉඳද්දී ප්‍රකාශයක් කරනවා සංඝයාට මහණෙනි වික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමනක් බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං අනවිචරිතං මනසා සබ්බං ඥානාමි කිය. මහණෙනි මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි රජවරුන් සහිත මේ ලෝකේ කවුරු හරි දැකපු දේවල් යමක් තියෙනවනේ. අහපු දේවල් යමක් තියෙනවනේ. ගන්ධ රස පහස විඳපු දේවල් තියෙනවනේ. ළඟා වෙච්චි ලාභ සත්කාර සම්මාන සිලෝක දේවල් තියෙනවනේ. පරියේෂිතං මං ඉස්සරහට මෙන්න මේ දේ කරන්න ඕනේ කියලා පරිේෂණ කරන දේවල් තියෙනවනේ ලෝකේ එක එකනාගේ අදහස් තියෙනවනේ පත්තම් පරිේෂණ අනවිචරිතම් මනසා මනසෙන් සලකා බලලා තියෙනවා මේ සියල්ලම මම දන්නවයි කිය. මේ ලෝකේ ඉන්න ඕනම මොන තරහතරම මිනිස්සෙක් වුණත් ඒ මිනිස්සයා දැකපු අහපු ගන්ධ රස පහස විඳපු හිතින් කල්පනා කරපු හිතින් පත් වෙච්ච හිතින් සැලසුම් කරපු හිතින් අදහස් කරන සියල්ල මම දන්නවා කියනකොට මහ පොළොවේ හෙල්ලුම් කාලා ගියා. බුදුන්සේගේ සබ්බඤ්ඤත භූමිය ප්‍රකාශ කරනවා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මේ සීලුම දේවල් මම විශිෂ්ට ඥාණයෙන් දැක්කම එකක්වත් ඇල්ලුවේ නැහැ. මම ඒක විදිතං මගේ විනිවිද දැක්කා මේ මෙව්වා මේ දැක්කා ඇහුවා විඳ රස කියන සමිනිසු කොච්චර සංසාරේ ගා ගන්නවද කෙලෙස් ඇති කර ගන්නවද මම ඊව දැක්කේ කෙලෙස් ඇති කර ගන්න ස්වරූපෙත් නෙවෙයි සියල්ල දැක්කා ඒක මම විනිවිද ගියා ඊට පස්සේ කියනවා න උපට්ඨාසි මම එකටවත් හේතුනේ නැහැ මේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්තමන බ්‍රාහ්මණිය ප්‍රජාය සදීව මනුස්සාය දිත්තං සුතං මුතං විඥාතං පත්තං පරියේෂිතං අනිවිචරිතං මනසා සබ්බං ඥානාමි සබ්බං අභඤ්ඤාසි සබ්බං විදිතං සබ්බං නෝපට්ඨාසි මම මේ සියල්ලම දැක්කා මම මේ සියල්ල විශිෂ්ට ඥානෙන් දැක්කා මම විනිවිද්දා එකක්වත් ඇල්ලුවේ නැහැ ඒකල්ලිව ඒ කියන හතර පොලේදිම මහ පොළොව හතර සැරයක් කම්පා වෙනවයි කියලා ඒ සූත්‍ර සමාප්තිය සඳහන්. ඒ ඒක ඉවර වෙලා මේ මට්ටම ගැන බුදුරජාන් වහන්සේ ඒත්තු ගන්නුවාට පස්සේ සංඝයාට කියනවා මහණෙනි දිත්තා දට්ටබ්බන් දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දට්ටබ්බන් නමඤ්ඤති දට්ටාරං නමඤ්ඤති මහණෙනි මේ ලෝකේ මිනිස්සුયો යම් දේවල් දකිනවනේ ඒ දැකපු කිසිම දෙයක දකින්න තරම් දෙයක් නැහැ. ඒ දකින්න දේ නොදැක්කයි කියන දෙයක්වත් එපා. අනේ නොදකින් කියන්නත් එපා. මේ ලෝකේ මොනම දෙයක්වත් දැකිය යුතුයි මං කියන්නේ. දකින්න තරම් වටින දෙයක් ලෝකේ ඇත්තෙත් නැහැ. මේ බුදුහාමර කතා කරන්නේ අපිත් එකතු කරලා. දිත්තා දට්ටබ්බන් දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දට්ටාරං මඤ්ඤති දට්ටබ්බන් නමඤ්ඤති සුතා සෝතාරං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති අපි මේ අහන කියන මේ අපි කියන මේ බණ අහනවා කිව්වම අපිට හිතෙන්නේ අනිවාර්යයෙන්ම අහන්න ඕන එකක් කියලානේ. දැන් බණ වගේ දෙයක් නැත්නම් බුදුහමරු දැක්කනම් අනිවාර්යයෙන්ම දකින්න ඕන කියලානේ. නැත්නම් මේ ඉන්දියාවේ තියෙන සතරමා ස්ථාන කොහොම හරි අම්මට අපච්චිට පෙන්නලා ගත්තොත් ලොකු පිනක් කියලා හිතන්නේ. මම බුදුරජාණන් කියනවා මහන්නේ මේ ඔක්කොම මම දැකලා තියෙනවා. ඔය එකකවත් දැක් දැක්ක දේ දකින්න තරම් දැක්ක දේ දකින්න තරම් දැකිය යුත්තක් නැහැ. ඕක නොදකින්න දෙයක්වත් නැහැ. ඕක දැකිය යුතුමයි කියන්නත් බෑ දකින්න තරම් දෙයක් ලෝකේ ඇත්තෙත් නැහැ කියලා සම්පූර්ණ හතර පදේම විස්තර කරනවා. ditta sutta mutta විඤ්ඤාත කියන හතර පදේම විස්තර කරනවා. මේ සූත්‍රයට කිසිම කෙනෙක් අර්ථකථනයක් දීලා නැහැ. අටුවාව ලියවිලා නැහැ. ලියවිලා තියෙන්නේ ලංකාවේ. ලංකාවේදී ඔය සද්දාතිස්ස රජු රාජ කරන කාලේ, කියන්නේ ගැමුණු කුමාරයාගේ මල්ලි තිස්ස කුමාරයා රාජ කරන කාලේ දුටුගමන් රජුරු මේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩියේ අටසැටලෙන නැත්නම් කළුදිය පොකුණ කියන ස්ථානයේ ඉඳලා තිනවා කාලබුද්ධ රක්කිත කියලා හාමුදුර කෙනෙක් එදා ඒ හාමුදුරුව මේ කාලකාරාම සූත්‍රයේට අර්ථ කතාවක් දීලා තියෙනවා. ඒ දවසේ කරුවල જાති හතක් සිද්ධ වෙලා තියෙනවා. කාලකාරාම සූත්‍රය කාලබුද්ධ රක්කිත හාමුදුරුව කළු තිමිරි ගහක් යට කරුවල පෝයක කළු දීපකුණේ කාලකාරාමේදී දේශනා කරන ලද කාලකාරාම සූත්‍රය දේශනා කරනවලු. මිනිස්සු මීයට පිම්බ වගේ බණ අහගෙන ඉන්නවලු. මේ ස්වාමීන් වහන්සේ විතර කරලා දෙනවා. අපි මේ අපේ දරුවන්ට අහවල දෙ පෙන්වන්න ඕනේ. මම මේ දේ බලන්න ඕනේ. මගේ අම්මට අපට මේ දේ බලන්න ඕනේ කියලා අපි මේ ලෝකේ සාමාන්‍ය තියෙනනේ අපි විනෝදාංශ ටික. ඒ සේරම බුදුරජාණන් කියන මම ඌටත් වැඩි ඔක්කොම දැකලා තියෙනවා. ඒ දැකපු දේ දකින්න තරම් දැකිය යුත්තක් ඇත්තේ නැහැ. නොදකින්න කියන දෙයක්වත් නැහැ මේ ලෝකේ. දැකිය යුත්තකුත් නැහැ, දකින්න තරම් වට දෙයක්වත් නැහැ. මේ ශාංශ මේ බණ කියනකොට මේ ඉන්න මිනිස්සු එක්කෙනෙක්වත් හෙල්ලෙන්නේ නැතුළු කිටි කිටිය තද වෙලා බණ අහනකොට සද්දාසීස රජුරෝ පමා වෙලා ඇවිල්ලා තිනවා බණ අහන්න. දැන් මේ රජුරෝ ආවයි කියලා දැනගත්තොත් ඉස්සර ආසනය පනවන්න ගියොත් එහෙම පිරිස කැළඹෙන නිසා ඒ ශාංශි පිරිස කෙලවරේ හිටගෙන බණ ඇහුවා. උදේ වෙනකම් බණ කිව්වා. උදේ වුණාට පස්සේ යහා මේ අද්දාසිත රජුරණ කල්පනා වුණාලු මම රජෙක් වුණාට මට මොකද්ද තියෙන සුදුසුකම රට පාලනය කරන්න මේ බණ කියන හාමුදුරන් තියෙන සුදුසුකම දකිනකොට මට විලි ලැජ්ජයි කියලා උදේ පාන්දර ගිහලා ස්වාමීන්ට වැඳලා කිව්වලු සාංශ මම සද්දාසිත රජුරෝ මේ රට බාර ගන්න ඔබ වහන්සේ විතර සුදුසෙක් මේකට නෑ කියලා ඊට පස්සේ ඒ කාලබුද්දකේ තහවුරු කළ බොහොම හොඳයි ඔබතුමාට රට පූජා කිරීමේ කුසලයේ හම්බෙනවා මට ඕක කරදරයි ඔබතුමාම තියාගන්න කිව්වා. ඔය වගේ හත් සැරයක් දැන් අපි මේ බ්‍රිස්බෙන් නගරේ ශ්‍රී ලංකා දේශය සාසනෙට පූජා වෙලා එදා තමයි කාලකාරාම සූත්‍රයේට අර්ථකතනයක් ආවේ. එතකන් කවුරක්වත් කියන්නේ නැහැ මොකද කාලකාරාම සූත්‍රය තුල බුද්ධ ආගමක් රකින්න බෑ. ආගම නැහැ. ධර්මයක් තියෙනවා. ඊට පස්සේ අපේ යුගයේ විච්ච වටිනාම දේ තමයි මේකට කටුකුරුන්ගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ Magic of the Mind කියලා පොතක් කිව්වා. පස්සේ මනසේ මායාව කියලා ඒ ස්වාමීන් පොත සිංහලට දැම්මා. අන්න ඒක අරගෙන කියවන්න මේ ආකින්චඤ්ඤායතනදී වගේ මේ ලෝකේ දේවල් තිබුණාට මේක කළ යුතුයමයි. මේක ඇසිය යුතුයමයි මේක දැකිය යුතුයමයි මේක මගේ දරුවට දෙන්න ඕනේ මේක අම්මට අප්පට දෙන්න ඕනේ කිව්වම අපි මැරෙන්නෙම හැමදාම කවදාකවත් සන්තුෂ්ටියටපත් නොවි අතෘප්ති කරව එහෙම නැත්නම් කාමදාසව ඌනව ඌනෝ ලෝක අතිත්තෝ කාමදාසෝ එක එක්කත්ම නෑ මේ ලෝකේ එක එක්කත්ම නෑ මේ ලෝකේ වැඩි ඉවර කරලා මැරලා ඉතින් ඒ නිසා ඊගාවාත්ම ඉතුරු වැඩි කරන්න වෙනවා දිගින් දිගටම ආත්මය යනවා මේ ආකින්චඤ්ඤායතනේ කියන එක අරගෙන අපි මේ විදිහට විස්තර කෙරුවොත් මේකේ චිත්තක්ෂණ තියෙනවා. අපිට සමහරලාට ඔය එකක්වත්ම අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒක භාවනාවේ ප්‍රතිඵලයක්. ඒක කෙලෙස් උඟා කඩු තත්වයක්. හැබැයි කෙලෙස් බරිත කෙනාට අසත්පුරුෂයාට ඒක පාළු ගතියක් විදිහට තේරෙනවා. බය ගතියක් විදිහට තේරෙනවා. අසරණ ගතියක් විදිහට තේරෙනවා. කම්පණ එහෙම නැත්නම් අහිංස මේ Taman එතන නොගැලපෙන ගතියක් තියෙනවා. ඒක තමයි කෙලස් කියන්නේ. ඉතින් මේක දැනගෙන මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිල්ලා විඥානයේ විසින් මේ ඇති නැති දෙක අතර හෝ හොඳ නරක දෙක අතර ભેද බෙදිල්ල නතර කරාට පස්සේ කෙනෙකුට එනවා තැනකට තමන් හොඳට ඕම ඉන්නේ මොනවත්ක්ම නැති තැනක ඒක බය වෙන්න දෙයක්වත් කලබලයක්වත් අරියාදුවක්වත් නෙවෙයි භාවනා උතුම් තැනක් කියලා තීරුම් ගත්තොත් යම් කිසි කෙනෙකුට යන්න පුළුවන් වුණොත් එයාට තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක්කල් මේ ඉඳුරම් පිනවීම කියන එහෙම නැත්නම් මේ ඉඳුරන්ට සැප ලබා දීම කියන මේ ඇහිදල් කූඩේ පුරවන්න නට නැටිල්ල මේ වාගේ කෙලවරකට ගිහිලා දකින්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඇහත් කනත් දිවත් නාසයත් කයත් මනසත් කියන මේ සියල්ලගේම සම්පූර්ණ සංහිඳියාවක් ගන්න පුළුවන් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම නැතුව ඒ தત્ත්වය පිළිබඳව මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේම අනාථපිණ්ඩික සිටුතුමා අන්තිම වෙලාවේ අනාථපිණ්ඩිකෝ වාද බණී කියනවා අනාථපිණ්ඩික කුමාරට සිටුවරය මේ මේ තා පොඩ්ඩකින් මැරෙන්න හදන ආසන්න වෙලා ඉන්න හැබැයි ආර්යයන් වහන්සේ නමක් අනාථපිණ්ඩික සිටුමා දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං අනවිචරිතං මනසා තං න උපාදිස්සාමේති සික්කිතබ්බා ඔබ මේ ආහන දකින ගන්ධ රස පහස විඳින හිතන හිතෙන්පත් වෙච්ච හිතෙන් පරිේෂණ කරන හිතෙන් ළඟා වෙච්ච සියල්ලම මං අල්ලන්නේ නැහැ කියලා හික්මෙන්ඩේ කියලා කියනවා. තන්නිසිතම් විඥානං න විඥානේ විඥා තන්නිසිතම් විඥානං න භවිෂ්‍යති ඒව පිළිබඳව කතන්දරත් එපයි කියලා හික්මෙන්ඩේ කියලා කියනවා. ඉතින් උංගව දෙන හිතනවා තාපොට්ටකින් මැරෙනවා නම් ඉතින් ඕක කරන්න පුළුවන් හැබැයි ඉන්න කන්නම් බබාට account එකේ ගාණක්වත් තියෙන්න එපායි. අම්මා තාත්තා බලන්න එපායි. මාත් මැරෙන්න ඉස්සලා මටත් මොකක් හරි එකක් තියෙන්න එපායි කියලා අපි හැම වෙලාවෙම ඒ පත්තම් පරියේසිතං අනවිචරිතම් මනසා කියලා යම් තැනකටපත් වෙන්න හදනවා. පරියේෂණ කරන මේට වැඩිය හොඳ තැනකට යන්නේ අනවිචරිතම් මනස හිතින් සලකා බලනවා මට වැඩි ඉස්සලා දිනු වෙච්ච කෙනෙක් මොන මොන ව්‍යාපාර කරලාද මේක දිනුනේ කියලා ආන්නේ කටයුත්ත නිසා කවදාකවත් ළඟා වෙන්න මේ බැරි බැරි තැනට සිහිනමවමින් හෝ වෙච්ච වැරදි මතින් මේ ගත කරන ජීවිතය කොච්චර දුෂ්කර වේද කෙනෙකුට ඔය මොනව ලැබුවත් කවදාකවත් උඹට ওই තියෙන දුකේ අඩුවේ අරිඹුවක්වත් අඩු වෙන්නේ නැහැ. හරියට කියනවා නම් ආකාසානංචායතනේ ලැබුවත් හිත ඒකෙන් ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේකද හොඳ අරකද හොඳ කියලා. මේ ප්‍රශ්න ඇති කරගන්න නැතුව එහෙම නැත්නම් රුචි අරුචිකම් කරගන්න නැතුව එහෙම නැත්නම් මනාපමනා පහල කරගන්න නැතුව මේ එන දෙයට එන්නේ ඇරියොත් මේ ලෝකෙ කිසිම නොදකින් කියන දෙයක්වත් නැහැ. නොඇසිය යුත්තකුත් නැහැ. ගන්ධරස පහත නොවිදිය යුතු කියන දෙයක්වත් නැහැ. මේ තියෙන දේවල් වෙන්න තියෙන දේවල්. අපේ මනසට පේනවා මේක නොවිය යුත්තක් මේක විය යුත්තක් මේ නැසී යුත්තක් මේක ඇසී යුත්තක් කියලා ඒක මේ විඥානයේ විශ්ින් කරන දෙයක් ඒ නිසා ඒක දිහා බලලා ඒකට මේ ප්‍රතික්‍රියා නොකර ඉන්නවා කියන එක පෙන්නන ආධ්‍යාත්ම ආයතන ලෝකේ තියෙනවද කියලා බලන්න මෙන්න මේකයි ඔබ කළ යුත්තේ මේක තමයි උතුම්ම ශික්ෂණය අවිද්‍යාවට තැන දෙන්න එපා සංස්කාර වලට තැන දෙන්න එපා විඥානේ ඕන පදයක් ගහපු දෙන්න විඥානේ මොන නැටුමක් නටපු දෙන් විඥානේ මත කතන්දර ගොතන්න යන්න එපා. ඉතින් මේක තමයි මේකමයි සරුවචනසේ දේශනා කරන්නේ දැකපු දේ දැකපු මතින් නතර වෙන්න. දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති. ඕක ගැන දිගට දිගට කතන්දර හදන්න ගියොත් ওই කතන්දර හදන්නේ දිත්තේ මත නෙමෙයි ඔබ හිතලුවක් මත. දැකපු දෙයින් එහාට තව ගිහිල්ලා කතා කරනවා නම් ඊට පස්සේ ඒක සංකල්පනාවක් මත යන කතන්දර ගෙතීමක් මිසක් දැකීම මත නෙවෙයි. ඒ නිසා දැකීම දැකිනීම මතින් නතර කරන්න. ඇසීම ඇසීම මතින් නතර කරන්න. ගන්ධ රස පහත ගන්ධ රස පහත මතෙන් නතර කරන්න. හිතින් ওই කතන්දර ගොතනවානේ. කමක් නැහැ. ඒක දෝෂයක් නැහැ. ඒ ගැන පශ්චාත්තාප වෙන්නත් එපා, ආඩම්බර වෙන්නත් එපා. ඉතින් වර්තමාන මොහොතේ මම දැන් මෙතන ඉන්න කෙනෙකුට කවදාකවත් දිත්‍යයක් පිළිබඳව සැලසුම් හදන්න ඕ වෙච්ච දෙයක් පිළිබඳව කතන්දර ගොතන්න බෑ. හොතනකොටම තෙමන් තියෙනවා සරල සතිය කැඩලා අහපු දෙයක් පිළිබඳව කල්පනා කරන්න ගියොත් අර සරල සතිය අහිංසකම කැඩලා යනවා. ගන්ධ රස පහතකුත් එහෙමයි. හිතට හිතවිලිත් එයි. වලක්වන්න යන්න එපා. එකක්වත් නොවිහිත්තක් නෙවෙයි. මේ බව දැනගෙන ඉන්න පුළුවන් නම් මේ කොයි දේ වුණත් මම ගා ගන්නෑ. ඒක එතනින්ම නතර වෙනවයි කියලා ඒක එහෙම කියන්නේ බාහ්‍ය දාරුචීරියේ ඒ සූත්‍රයේදී ඒක තමයි ස්වභාවය. හරියට කියනවා නම් අපේ ඇහැ වෙනුවට ටීවී කැමරාවක් හිතන්නකෝ. ටීවී කැමරාවක මොන දේ දැක්කත් ඒක ඒක ගැන කල්පනා කරන්නේ නැහැ. ටීවී කැමරාවකට එහිලුවලි ගෑනු රූපයක් දැක්කයි කියලා කාමේ මතුවෙන්නේත් නැහැ. අසුචි ටිකක් දැක්කයි කියලා තරහක් මතුවෙන්නේත් නැහැ. ඒක තොරතුරු ඔක්කොම ගන්නවා. එතනින් නතර වෙනවා. දැන් මේ voice recorder එක ඔක්කොම තුරුතුරු ගන්න මේ අහගෙන ඉන්න කට්ටියත් කියනවා මට අර වචනේ තේරුන්නේ මේ දේ ඇහුන්නේ කියලා මේක කවදාකවත් එහෙම කියන්නේ මේ ඔක්කොම අල්ලලා තියෙන. කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඕගොල්ලෝ හිතන්නේ මේ මයික් එක මේ දවස් අති කරනකොට නිවන් දකින්න ඕනේ කියලා. මොකද ඔක්කොම බණ ඇහිලා තියෙන යාට විතරමයි ඇත්තටම. දකින්නේ නැහැ. ඔච්චරමයි කණේ සිද්ධ වෙන්නේ. මේක කනේ රැව් පිළි රැව් දෙමින් වමාරා කෑම කියලා මේකට ඥානන්ද සංසේ තියලා තිනවා. ඇහිච්ච දැකපු හැමදේම වමාරා කෑමෙන් තමයි ලෝකේ එනතා කෙලෙසෙන්නේ. දේ දැකීමෙන් කෙලෙස් නැහැ. ඒක මොකද ඒක ප්‍රകൃතිය. ඒ දැකපු දේ මත හිතින් සැලසුම් හදාගෙන දිගින් දිගට දිගින් දිගට වැල්වට අරන් ගොතනවා නැත්නම් වමාරා කෑමක් සිද්ධ වෙනවා. ඒ වමාරා කෑමේ දෝෂය තිරිසනාගේ අඩුයි. කලාතුරකින් තමයි තිරිසනෙක් වෛර බඳින්නේ. සමහර විටක තියෙනවා. මිනිස්සු වගේ නෑ. මිනිස්සෙන් නම් ආයේ මොකුත් නෑ පොඩ්ඩක් වරද ගත්තොත් ඒක දිගේම කොච්චර දුර යනවද කියලා ප්‍රශ්නයක් නෑ. ඒ මොකද මේ තිරිසනුන්ගේ හැම මනස එච්චර දියුණු නෑ. ඒක කියනවා වයලින් එකක් අරගෙන හොඳටම ටියුන් කරුවොත් විතරක් විතරයි ඒක බේස් වෙන්නේ. ඒක තත ඇදුන් නැත්තම් වයලින් එකේ සවුන්ඩ් එක එන්නේ නැහැ. තිරසනාගේ වයලින් එක එච්චර තත ඇදිලා නැහැ. ඉතින් ඒ නිසා නිකන් බුබ්බු ගහන මිසක්ක වැඩි මියුසික් නැහැ. අපේගේ টොප් එකට ඇදිලා තියෙන්නේ එක රින් ගහපු ගමන් කටහඬ ඇදලා යනවා. ඒකට බුදුරජාණන් කියනවා සචේනේ රේසි අත්තානං කංසෝ උපහත යත. ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝ තේන විජ්ජති. මේ රිංගින් බෝල් එක තියෙනවනේ. දැන් මේක කැඩිලා බිඳලා නැත්තම් මේකට ගහපු ගමන් දැන් මේ රිංගින් බෝල් එක පැලිරක් ගියොත් මොකද වෙන්නේ? ගැහුවට මෙච්චර රැව් පිළි රැව් දෙන්නේ නැහැ. ආත්මය අතින් දඩවිච්ච එකනට තට්ටු කරපු ගමන් ආත්ම ගණනක් පහිරපදිනවා. ආත්මේ කඩතුළු වෙච්ච එකෙක් ඉන්නවා කියලා හිතන්න. කවුරු හරි ගැව්වට නිකන් බොල් සද්දයක් එනවා එතනම නැති වෙලා යනවා. ඒක නිසා කියනවා සචේනේ රේසි අත්තානං කංසෝ උපහතා යත. බොම්බේ ආත්මය හික්මව ගන්නව නම් කැඩිච්ච කස්ලෝ බඳුනක්සේ. රවුපිලි රවුනදී. ඒසපත්තෝසි නිබ්බන උච්චරයි නිවන කියන්නේ. සාරම්භෝ තේන විජිත එකට එක කියමනක් එයා ගාව නැහැ. කවුරු මොනවා කිව්වත් agree ප්‍රශ්නයක් නැහැ. ඉතින් හිතවලු ලෝකේ මිනිස්සු ඌට ප්‍රශ්නයක් අහුවොත් ඌ අරබිනියාගෙන් ප්‍රශ්න තුනක් අහනවා. ඉතින් මේ මිනිස්සු ළඟට ගිහිල්ලා මේ පුවත්පත් වාර්තා කාර්යයක් ඇහුවලු මේ ඔයා ළඟ මෙහෙම ගතියක් තියෙනවා ඔය ප්‍රශ්නයක් අහුවොත් ප්‍රශ්න තුනක් අහනවා කියලා කවුද මම කවුද කවුද කියලා ඇහුවා. ඒ තරම් සාරම්භේ. ඒ කියන්නේ ඒ තරම් ඝන බහල ආත්මයක් තියෙන්නේ. ඒකට මොනවාරි තට්ටු වුණොත් පුදුමාකාර රැව් පිට රැව් දෙනවා. ඉතින් අපි ඒකනේ මේ අද දිනු කරන්න හදන්නේ. විච්චි දියෝගේ බෙන්නට ඉවරයි. ඕකයි මොනවද කතා කරන්න තියෙන්නේ? ඒක වමාරලා කන්න එපා. වමාරා කෑමෙන් වෙන්නේ ඒ කරපු මිනිස්සුත් නෙවෙයි. Taman අර හිතින් හදාගත්ත ප්‍රපංචයේ දිගේ සැලසුම් කර කර අපරාධ රැට නිඳ ගිහිල්ලා දත් මිටි කාලා දත් ගෙවෙනවා. ඇතිස්සේ මේකම කක කක ඉන්නවා. ඉතින් මේ මනුස්සයාට කොහෙද වර්තමානයේ සම්බන්ධය? මේ මනුස්සයාට කොහෙද අහිංසකම? මේකට දැනුම කියලා කියනවනම් එහෙම නැත්නම් මේකට ඥානය කියලා කියනවනම් උක අල්ල වීසිකොල දාන. ඒකේ වෙන්නේ මොකද්ද? අපේ අහිංසකම නැති වෙනවා, ප්‍රත්‍යක්ෂේ නැති වෙනවා. අපි අර දන්න දේ දිගේ දිගින් දිගට යනවා. නිසා භාවනා කරනකොට කොයි වෙලාවකරි Tamanට තේරුනොත් මම දැන් ඉඳලා ආවා ඉඳපු තැන මොකක්වත්ම මතක නැහැ කියලා. ඔක ඩිමෙන්ෂියාවත් අල්සයිමවත් නෙවෙයි සංඥාවක් නැහැ. එහෙම දේවල් වෙන්න පුළුවන්. එතන නම් නිවන තියෙන්නේ අපි මේ දන්න දේවල් වල හොයන්න ගිහිලා කක්කවල කවදාකවත් මැණිකක් හම්බෙයි කියලා හිතනද මිරික මිරික බැලුවාට. කක්කවල මැණික් නැහැ. කක්කවල මැනික් නෑ. අපි දැන් දැනුමක කවදාවත් නිවන නෑ. ඒක සම්පූර්ණ මත හරපු දවසේ දැනුමක් ලැබෙයි. ඒක නිවනට යන්න පුළුවන් එකක්. ඒ නිසා කියනවා සතියට නැත්තම් මේ භාවනාවට කියනවා ඩී ලර්නින් ප්‍රොසෙස් එකක් කියලා මේක. මේක ඩී කන්ඩිෂනින් ප්‍රොසෙස් එකක්. එකතු කිරීමක් නෙවෙයි. එකතු කිරීම හරහා අතහැර දැමීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ආකින්චඤ්ඤායතනට යනකොට සියල්ලම ඇත කියන එක සියල්ලම නැත කියන එක සමාන වෙන්න පටන් ගන්නවා. දන්න කියන සේරම යම් වෙලාවක අපේ හිතින් අතහැරියා නම් අපි සියල්ල දන්න කෙනෙක් බවටපත් වෙනවා. අපි ආංශික දැනුම තියෙන තාක්කල් අපිට දැනුම පූර්ණත්වයකට ය아가න්න බැරි අපිට තියෙන්නේ ආංශික දැනුමක්. අපි ආංශික දැනුම දන්නෙත් නැතුව මේක මගේ විශේෂඥානය කියලා අගය කරන්න යන්න අපිට කවදාකවත් සමතුලිත ඥානයක් එන්න බෑ. ඒක නිසා වර එක හෝ අඩියටම යනකම් අයින් කරන්න. අඩියටම යනකම් අයින් කරන විශාල බයක් ඇති වෙනවා. විශාල තනිකමක් ඇති වෙනවා. විශාල අසරණකමක් තේරෙනවා. හරියටම ඒකට කියන්නේ epistemological suicide කියලා. ඥාන විභාගීය සීදීනස ගැනීමක් වෙනවා. Taman දන්න හැම දැනුමකින්ම හැකියාවකින්ම බිඳුවට බහිනවා. ඉතින් ඒ කෙනාට නිවන පේන්නේ මරණේ වාගේ. ඒ නැත්නම් නිවන් මාර්ගයේ පේන්නේ මරණේ වගේ හරි පහළුයි. හරිම කම්මැලි, හරිම නීරසයි, හරිම අසරණයි, හරි තනි වෙච්ච ගතියක් තේරෙනවා. නමුත් සත්පුරුෂෙක් ඇසුරු කරපු සද්ධර්මයේ අහපු කෙනාට තේරෙනවා අන්න ඒ දේ තුල තමයි විරාගය තියෙන්නේ. ආසා කරන දන්න කියන හැම දේ තුලම රාගය තියෙනවා. මොනවත් නැති තැන එනවනම් එන්නේ විරාගය. විරාගයට අපි කියන්නේ කම්මැලිකම, නීරසකම, අසානී ගතිය, අසරණ ගතිය කියලා. ඉතින් මේ අකින්චඤ්ඤායතන වගේ තැන් වලට යන්න ඉස්සර වෙලාම යෝගාවචරය මේක තේරුම් ගන්න තියෙනවා සූත්‍ර මේ වතෙන් හෝ චින්තා මේ වතෙන් තේරුම් අරගත්තා නම් එයාගේ හිතින් අඩුවේගෙන යනකොට ගෙවිගෙන යනකොට නොදෙනී යනකොට යාට තේරෙනවා දැන් නම් කවදාකවත් නැති ඇතුලකට යනවා මට පුළුවන් මේක බාධාවකින්තරෝ එහෙමම නොදන්න තැනට යන හැටි ගෙනියන්න එතනදී කවුරු හරි කරපු ප්‍රයත්නයක් නිසා කවුරු හරි කරපු උග්‍ර සතිය නිසා දන්නා තැන සිට නොදන්නා තැනට දැන දැන යන්න පුළුවන් කියලා හිතන්න. මේ ලෝකෙ වෙන්නේ නැහැ දන්න තැන සිට නොදන්න තැනට යන්න ඉස්සලම කලන්තය හැදෙනවා heart attack වෙනවා දීවැඩියා වෙනවා giddiness වෙනවා බය වෙලා ඉතින් පැරාසයික පැරාමෙඩික්ස් කින්නන්න වෙනවා නැහැර නාඩි තියෙනවද කියලා බලන්න. එහෙනම් ළඟ ඉන්න කෙනෙක් දෙයියන්ට පඳුරක් අයින් කරાવી. එහෙම නැත්නම් අප නූලක් අයින් කරાવી යකෙක් ගහලා වගේ මොකද්දෝ වෙලා තියෙන පොඩ්ඩක් බලන්න කියලා. ඒකට මේ සමූහයත් එක්ක ඉඳගෙන නිවන නෙවෙයි වහකණ්ඩත් බෑ ඊළඟන කන. සෙනගක් මැද හිටියොත් ඔහි මට්ටම් බහු කරන්න එපා. බට්ටම් බහු කරන්න දෙන්නෙම නෑ. ඔක්සිජන් හරි දෙනවා. සීලයින් හරි දෙනවා. ග්ලූකෝස් හරි දීලා කියනවා මේ ඔය සෙල්ලම් කරන්න බෑ අපිත් එක නිකන් ෂේප් එකේ යන් ඔය ඕන් නැති ගමන් බෑ කියලා අර වට වෙලා ඉන්න කට්ටිය බුද්ධම අනුකම්පාවක් තියෙන මේ වගේ බැරිලවත් නිවන් දැක්කොත් එහෙම අපි ඔක්කොම අප්සෙට් නේ දැන් ඒ මේ මේ එකටම කැහිපත් කාලේ ඉඳලා මේ ඌ නිවන් දැක්ක මට නෑ ඒ නිසා ඌට ඔක්සිජන් දෙනවා ඌට සීලයින් දෙනවා මේ වට වෙලා දඟලන කට්ටිය ඔය කට්ටියම තමයි ඉතින් කියන රුක්ක මූලගත වෙන උඹට වැටෙන්න ඕන වැටියන් උඹට ඕන දෙයක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකට සුදුසු වාතාවරණය සකස් කරගන්නවා කියනක මේ தත්වලට යන කෙනා තමන්ගේ ආජීවය සකස් කරගන්න ඕනේ. සත්පුරුෂයන් පුළුවන් තරම් ඉඳගෙන සද්ධර්මයේ තමන් දැනගෙන මේ ආර්ය පරිශ්‍රණය කරන්න පුළුවන් පරිසරය සකස් කරගන්නවා කියන එක ඔය தත්ත්වයේ අත්දකපු කෙනෙකුට කවදාකවත් අදාළ වෙන්නේ නැහැ. මේ දැක්කේ අත්දකපු කෙනාට තේරෙනවා මේක නැවත නැවත මේ මේ தත්ත්වයට යන්න නම් ඒකට අනුග්‍රහ කරන්න ඕන. පරිසරය සකස් කරලා දෙන්න ඕන. මොකටද? මේ කය අතහැරලා යන්න. ආයෙත් එනවා සමහරවිට. ඒක වෙනම දෙයක්. ඔය මරණ බය අධ්‍යක්ෂකව කතා කරනකොට විශාල පිටසක් කියනවා. Taman කීතපු නැති පුදුමාකාර බොහෝමත්ම වාසනාවන්ත නිකන් ආලෝක ගුහාවක් අසින් ගියා. එහා පැත්තේ මේ කියන රණ්ඩු සරුවල් මොකුත් නැහැ. නිතරංග ජයත් තියෙන්නේ. පුදුමාකාර පිරිසුදු ජීවිත තියෙන මිනිස්සු ගත කරනවායි කියලා මේ කිසිම භාවනාවක් නොකරපු අය. අමාරු එහෙම එහා පැත්තට යනවා, අමාරු මේ පැත්තට යනවා. මේ පැත්තට ආපු කට්ටිය තමයි එහෙම ලියන්නේ. මට බය අත්දැකීම්. ඉතින් ඒක දිහා බලනකොට පුදුම හිතෙනවා අපි මේ වෙච්ච ලොකුම බැග්ගේදී ලොකුම වාසනාව සිද්ධ වෙලා. අපි කවදාකවත් හිතුව නැති ලොකු බ්ලෙසිං එකකට යනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ වගේ අකරතැබ්බයක් නෙවෙයි මේක. ආකාසානං ඡායතනකට විඥානං ඡායතනට යනවා. ඒකට ඩිසියුම්. ඊට යටින් තියෙනවා අකින්චඤ්ඤ ආකින්චඤ්ඤායතන කිසිම දෙයක් නැති ලෝකයක්. ඔබට පුළුවන්ද ඒකට ගිහිල්ලා මං දැන් ඉන්නේ එතන කියලා කියන්න. ඒක වෙන්නේ එතෙන් යන්න පොඩ්ඩකට ඉස්සලා මොහා වෙන ගතියක් වෙනවා. අපි කොනින්දකට වැටෙනවා. එහෙම නැත්නම් නොදැනුවත් ගතියපත් වෙනවා කියන්නේ. ඔය මෙල්බන් හිටපු ඔය පොඩ්ඩුවක් මට ලියලෙව්වා. මේ පොඩියෙල තියලා මට මතක නැහැ. මේ ස්වාමීන් වහන්සේ මට හීනෙන් බය වෙන ලෙඩක් තිබ්බා. නයිට් මෙයාර එකක් වෙනවා මම නිසා නිින්දට බයයි. මං එක දවසක් සතිපාසලට ගියා. එතින් ආන්ටි කෙනෙක් මට කියලා දුන්නා නිින්දට යන්නයි කියලා සතියේ. දැන් ස්වාමීන් වහන්සේ මම ඒක කරනවා මට දැන් අර හීනෙන් බය වෙන එකක් නැහැ. අර ඉස්සර තිබුණු නරක හීන පේනෙකුත් නැහැ. ලිපිය හැමාරයි. අන්තිමට ලියනවා මම දැන් නිින්දේ ඉන්නකොට දන්නවා මම දැන් ඉන්නේ නිින්ද කියලා. මට පුදුම හිතුණා වෙනව නොවෙනවා වෙනම දෙයක් අවුරුදු 7ක පොඩි දරුවෙකුට කියන්න පුළුවන් නම් මම නිින්දේ ඉන්නකොට මම දන්නවා නිින්දේ ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකයට අයිති අත්දැකීමක් නෙවෙයි. ඒ නිසා කාටද පුළුවන් නිින්දට අවදි වෙන්න? ඒක නිකන් ව්‍යාකරණ අනුකූල වාක්‍යයක් නෙවෙයි ඒක. නින්දට අවදි වෙනවයි කියලා කියන්නේ මේ කයෙන් ඉන්න ගමම මේ හිතේ ඉන්න ගමම මේ දෙකෙන්ම සමු ගන්නවා. සමු අරගෙන ඒක තමන්ගේ සෙල්ලක්කාරකමක් විදිහට සලකනවා. තමන්ගේ අති දක්ෂ එහෙම නැත්නම් අතිමානසික ක්‍රියාවක් විදිහට සලකනවා. මේ කයේම ගත කරන කයම මම කියා ගන්න රූප රූපකය මම කියා ගන්න මේ ලෝකයේ ඒ විදිහට රූපකයෙන් සමු අරගෙන ඒ බව දැනගන්න පුළුවන් නම් මැරෙන්න ඉස්සෙල්ලා මෙලෝ වශයෙන්ම එතකොට යාට තේරෙනවා මේ අපි හිතන්නේ නැති මොනවදෝ වෙන ගූඪ දේවල් එහෙම නැත්නම් මිස්ටික්ස් වගේ දේවල් මේකේ තියෙන ඒක මිස්ටික් නෑ ක්‍රමිකව ගියොත් යන්න පුළුවන් ඒකට. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන මේ ලෝකේ තියෙන ඔක්කොම දිට්ඨ සුත මුත පත්තම් පරියේසිතම් මම ඔක්කොම දන්නවා. ඔය එකකවත් ගන්න දෙයක් නෑ. ඔය දැක්කයි කියලා කනගාටු වෙන දේකුත් මේ ලෝකේ නෑ. ගැන කරුණා කරලා වැල්වට ආරං කතා කරන්න එපා. ඔගෙන කරුණා කරලා කතන්දර ගොතන්න යන්න එපා. කතන්දර ගොතනව නම් ඔබ තව කෙනෙකුට කෙලෙසයක් ඇති වෙන්න පුළුවන් කොනක් කියලා හිතා ගන්න. ඔබට විතරක් නෙමෙයි. මොකද මේ කතන්දරයේ දිග අපිට තියාගෙන ඉන්න බෑ නේද තව කෙනෙකුට කියන. ලෝකේ තියෙන නව කතා කියන්නේ ඌව තමයි. පිස්සෙකුට පිස්සු වෙච්චාම ඒකා ඒ පිස්සුව පොතකට දාන. ටෙලිඩ්‍රාමා එකක් හදනවා. චිත්‍රපටයක් හදනවා. පින්න බොහම අපි ගිහිල්ලා නොබෙල් ප්‍රයිස් දෙනවා, මැග්සීසේ සම්මාන දෙනවා, බොක්ස් ඔෆිස් වාර්තා දෙනවා. මොකද මේ පිස්සු මටත් තියෙනකොට මටත් හිතෙන ඌට කීයක් හරි දෙන්න කියලා. අම්මු පිස්සු. මේ ඉතින් මේ පිස්සු නෙවෙයි. ඒ දෙහි කරනවා නම් ඒකට තියෙන උප්පරීම දක්ෂකම තියෙන සරුවචනාංශයති. නමුත් සරුවචනාංශය එහෙම කිසිම තැනක බුදුන්සේ සඳහන් කළා තියෙනවා මහණින් නටනවා කියන්නේ පිස්සුවක්. ගායනවා කියලා කියන්නේ ඇඳිල්ලක්. මේ ලෝකෙට පිස්සු. නච්චම් බික්කවේ උම්මත්තකං. ගීතම් බිත් බික්කවේ රුන්දම්. මේ ලෝකේ අපි එව්වනේ ප්‍රොමෝට් කර කර දඟල දඟල උඹත් කෙලස් ගාගන්නේ කට්ටියෙත් ගාපා. මේක තමයි කරගෙන ඉන්නේ. මේ ප්‍රශ්නයක් නෑ. ඒව එකකවත් නොදකී යුත්තක් නෑ. ඒව පොඩ්ඩක් බැලුවට කමන්නේ නමුත් මේ ඔක්කකවත් වටිනාකමක් නැත්තම් මේ මොකක්වත්ම නැති මේකට විකල්පයක් තියෙනවා නිවනක් නෙවෙයි මේ. මේක මේ සමාධිමේ මට්ටමක්. එහෙම නැත්නම් විපස්සනාවේ යන්න පුළුවන් මට්ටමක්. මේක කොහොමඩක්වත් අපි යනවා මෙන්න මේක අගය කරලා නැත්නම් මේක අනුග්‍රහ කරලා මේකට යන්න පුළුවන් වේවා කියලා බලන්න කවගෙන් අපිට අවසරයක් ලැබෙයිද? කිසිම කෙනෙක් අවසර දෙන්නේ නැහැ. මොකද හැම කෙනාටම බයක් එනවා මේ කියන தത്വෙදී. ඒ නිසා මේකට කියන්නේ අකිංචන කිසිවක් නැති තැනට කිසිවක් නැතිවීම නෙවෙයි වෙන්නේ තියෙන දේවල් වලට කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් සියල්ලම තියෙනවයි කියලා කියන්නේ කිසිවක් නැහැ කියන එක කියන එකට මොකද්ද සම්බන්ධකමක් මේකේ තියෙනවා. නමුත් මේ කියන මේ ආකින්චඤ්ඤායතන ස්ථිර ස්ථාවර ඒක වාදයක් විදිහට තමයි පෙන්වන්නේ සමතුලිතව ගොඩක් වෙලා කරන්න බෑ. මේක තන්දිස්ථානයක් කියලා පෙන්වන්න පුළුවන්. අර රූප ද්‍රව්‍ය රූප ධර්ම නාම ධර්ම උගාක්ම අඩු තත්ත්වයක්. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් මේ වගේ හිස්තැනක ඉඳලා මේ රූප ලෝකේ දිහා බැලුවොත් මොකද වෙන්නේ? මේ වෙන්නේ හිස්තැනකට ගිහිලා වේදනා ලෝකේ දිහා බැලුවොත් මොකද වෙන්නේ? මේ වෙන්නේ හිස්තැනට ගිහිලා සංඥා ලෝකේ දිහා බැලුවොත් මොකද වෙන්නේ? මේ වෙන්නේ හිස්තැනට ගිහිලා මේ සකස් කිරීම නිර්මාණශීලීත්වයේ තියෙන සංස්කාර ලෝකේ දිහා බැලුවොත් මොකද වෙන්නේ? මෙවැනි හිස්තැනකට ගිහිල්ලා මේ විඥාන ගහන ගැට විඥාන ගහන මේ කතන්දර දිහා බැලුවොත් මේ ලෝකයා ඒව අගේ කරන ගමන් Nirodhayak කොහොම දකින්නේ? ඡය වීමක් කොහොම දකින්නේ? වැය වීමක් කොහොම දකින්නේද? මොකද ඒකේ අනිත් පැත්තරයි කටයුතු කරන්නේ. නමුත් මේ බුරුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අපි කල්ප කෝටි ගාණක් රූප රැස් කරමින් හිටියා. කල්ප කෝටි ගාණක් සුඛ වින්දන පිටිපස්සේ යනවා. හොඳ හොඳ සංඥාවල් එහෙම නැත්නම් කීර්ති නාම නම්බු නාම ලබන්න කැප කරපු නැති දෙයක් නෑ. ඒක විවිධ නිර්මාණකරනද අපි පුදුම සතුටින් ඉදිරිය වුණා. ඒක ලියලා මම ලොක්ක කියාගන්න නැත්නම් ලොක්කි කියාගන්න මේ සංතන්දනය කරන විඥානේ වැඩ කරන නිසා අපිට බැඳිලා තියෙන මෝහ පටල තට්ටු ගන්න කියන්න බෑ. ඒ වුණත් මේ සියලුම මෝහ පටල එක චිත්තක්ෂණයට කැමීමේ හැකියාව සතියට තියෙනවා. මේ මෙච්චර කල්ප ගණන් ඇති වෙච්ච මෝහ පටල එක චිත්තක්ෂණයකින් කියන්නේ ඉස්සර පැතර වෙන්නේ නැහැ. ඉස්සර චිත්තක්ෂණේ නෑ පස්සේකෙත් නෑ එක චිත්තක්ෂණයකදී මේ දැක ගන්න පුළුවන් ශක්තියක් සතියට තියෙනවා. ඒක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. හොඳට කැපෙන කඩුවක් අරගෙන හයියෙන් ගැහුවොත් කෙහෙල් ගහකට මැදින් චක් ගාලා කපලා ගෙහිල් ගහ පේන තියෙන මේ අලි කකුලක් වගේ හොඬයක් වගේ ලොකුවට තිබුණට ගැහුවොත් කපල යනවා. ඒ වගේ මේ සතියේ නැත්නම් මේ විපස්සනා විහාර සියලුම කෙලෙස් කැපීමේ හැකියාව තියෙන හැබැයි ඒක ස්ථිරසාර බුද්ධියට සින්න වෙන ක්‍රමයකට නෙවෙයි තියෙන්නේ. ක්ෂණ මාත්‍ර වශයෙන් වරින් වර විඳින්න පුළුවන් අපිට තියෙන්නේ අපි ඒකට බය නිසා කවදාවත් ඒක අනුමත කරන්නෙත් නෑ ඒකට අපි අනුග්‍රහ කරන්න දන්නෙත් නෑ වැරදිලා හරි සිද්ධ වුණත් අපි කරන්නේ අපනූලක් දාන එක තමයි. පඳුරක් අයින් කරනවා අනේ දෙයියනේ මේක වනේ වන සතුටකටවත් මෙහෙම නම් දෙයක් වෙන්න එපා බලන්නකෝ මොකක්වත්ම මතක නැතුව කියන්නේ. ඉතින් ඒ නිසා ඒකට පොඩ්ඩක් ඉඟි වෙන්න සරුවචනාංශය සඳහන් කළා තියෙනවා ලෝකේ යමක් තියෙනවා නම් ඒ සියල්ලම දුකයි. කිංචන කියලා කියන්නේ දුකට නම. ඒ නිසා අකිංචන නැත්නම් ආකින්චඤ්ඤායතන කියන්නේ මේ දුක් පිරිච්ච ලෝකේ වුණත් ඒකට විකල්පයක් තියෙනවා. කිසිම දුකක් නැති තැනකට චිත්තක්ෂණයකට ගිහිල්ලා එන්න පුළුවන්. ඒ කිය වෙලාවේදී ඒක මේ සත්තාවාස වලින් මේක නම් කියන්නේ සත්තාවාස වශයෙන් නෙවෙයි මේ කියන්නේ නව අනුපුබ්බ විහාර වලින් එක විහාරයක් මේ කියලා දන්නවනම් අපිට ගිහිල්ලා ඒක අකරතැබ්බයක් නෙවෙයි අහම්බයක් නෙවෙයි අරියාදුවක් නෙවෙයි මේකත් විඳිය යුත්තක් කියලා ඒකට අනුග්‍රහ කරන්න ඕයි ඒක නැවත නැවත යන්න තිප්පලක් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි ඒක පට්ටලම තනක් නෙවෙයි. ඊට එහා මේකෙන් එළියට ආවට පස්සේ තියෙන මේ තියෙන හරියක් තියෙනවා තියෙන සංඥා විතරයි. ඒ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති කියන නිව සංඥා නා සංඥායතන ඊටත් වැඩිය එහා පැත්තට දාලා තමයි කතා කරන්නේ. ඒක නිසා ඒ ආකින්චඤ්ඤායතනය කියන ආයතනය විපස්සනා කරන්න බෑ කියන. විපස්සනා කරන්න ඊට පස්සේ තියෙන සංඥා ඇත්තේත් නැති තත්ත්වයේ සංඥාවක මුලැමැදාග ඉවර වුණාට පස්සේ සංඥාව නැති බව ආදි වශයෙන් වෙනස තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඊගාවට අපි මේ ධාරිපුත්‍ර ස්වාමීන් අඬ ගහන යන්නේ මේ ආකින්චඤ්ඤායතනේ මේ කිසිත් නැති තත්වෙන් එළියට ආවට පස්සේ යෝගාවචරයා තියෙන බව පිළිගන්නවා. ඒ ඔක්කොම පිළිඹු විතරයි. ඒ ඔක්කොම හෙවණැලි විතරයි. ඔක්කොම හීන විතරයි. ඒ ඔක්කොම මායා විතරයි. ඒ ඔක්කොම මිරිඟුවක් විතරයි. ඒක නිසා ඒක මිරිඟුවක් බව දැනගෙන අපි කිව්වොත් අපි ටෙලිවිෂන් ස්ක්‍රීන් එක තියෙන කතාවක් බලාන යනවා. බලාන යනකොට අපි ටික වෙලාවකින් ඒකත් එක්ක අවබෝධ අඳුන ගන්නවානේ. නමුත් අපි දන්නවනේ මේ tire මතුවෙන පුංචි සියුම් ක්‍රියාකාරීත්වයක්ත් එක්කම මේ බැඳිලා තියෙන්නේ කියලා. ඒක ඕන වෙලාවක ලයිට් නැතුව ගියොත් හරි ඊගාව මාරු වෙච්ච එකම ඒක නැති වෙනවා. නමුත් ඒක තියෙන වෙලාවෙ ඒකත් එක්ක අපි බැඳිලා ඒක රස විඳින්න පුංචි මෝඩකමක් තිබුණට කරන්න බෑ. ඒක ලොකු මෝඩකමක් තියෙනවා. ඒ ටෙලිවිෂන් එක පෙන්නන ඒ වගේ දෙයක් දැකලා රස විඳිනේ කරන්න පුංචි මෝඩකමක් තිබිලා බෑ. අපිට අර පේන දේ සම්පූර්ණ ත්‍රිමාණ කරගෙන ඒක ඇතුළට බැහැ ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පේන දේ ටෙලිවිෂන් එකේ පේන දේ නාබිනන්දති නාබිවදති නාජ්ජෝස තිට්ඨති කියලා ඒක අභිනන්දනය කරන්නත් එපා. ඔකට රිංග ගන්නත් එපා. ඕක ගැන කාටවත් කියන්න යන්නත් එපා. ඒ වගේම තමයි ලෝකෙ සිද්ධ වෙන දේවලු. හිතෙන්නේ නැහැ නෑ ටෙලිවිෂන් එක නම් පිළිබිඹුවක් තියෙන මේ ඇත්ත ලෝකේ නම් මේ අල්ලන්න පුළුවන් ත්‍රිමාණ රූප තියෙනවායි කියලානේ. ඒක නිසා සරුවචනසේ ද්විතානුපස්සනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මහන්නේ මේ පෘ탁ජනය යමක් ඇත්තේය කියනවනම් ආර්යයන් වහන්සේට ඒ නැත්තේමය. ආර්යයන් වහන්සේ කියනවනම් මේ අකින්චඤ්ඤායතන කියන එකක් තියෙනවයි කියලා පෘ탁ජනයට ඒ නැත්තේමය. ඒ තරම්ම ඔළුවෙන් හිටගත්ත ලෝකයක් තියෙනවා. ඇතයි කියලා කවුරු හරි ගහපෙන්න ගහපා දෙන්න හදනවනම් යම් කිසි දෙයක් ඒ කෙනාගේ තණ්හා මාන දිට්ඨිය වල ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. එතකොට මේ නිවනක් කියන එකක් තියෙනවා අකින්චඤ්ඤායතනක් තියෙනවා කිසිත් නැති තත්ත්වයක් තියෙනවා කිව්වොත් පුත්තජනය කියනවා එහෙමනම් තියෙනවා අපිට පේන්න eBay. ඒක මොන හැඩේද? කහපාටද? රවුන්ද? මේ අපිත් අපිට අඳන් දෙනවද? අපි ඕගොල්ලෝ කිව්වට අපි අඳන්නේ අපි අල්ලන්නේ රූප විතරයි කියලා ඒගොල්ලෝ රණ්ඩු කරනවා. නමුත් සත්‍යෙම ඒ කවුරු මොන જાති කිරුවත් මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් මේ දෙකම එක පැත්තකින් අර තියෙන පුත්තජන භාවයත් අනිත් පැත්තෙන් තියෙන මේ ආර්ය භාවයත් කියන දෙකම හැම කෙනෙක් තුලම තියෙනවා. ඒ නිසා කාටවත් මේක කියාන කියන යනකොට සුතමේ වශයෙන්වත් මට වැටහෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ යම් ප්‍රමාණයකට වැටහෙනවා. ඒ මොකද අපි ළඟ ඒ කුසලතාවය තියෙනවා. තව සමහරෙකුට ඒක එහා ගිහිල්ලා මේකේ චින්තාමේ වශයෙන් අනුමාන වශයෙන් උත් තේනවා ඌ ප්‍රසවාසී ඉවර වෙන තැන කිසිත් නැත්තන්ට ගිහිල්ලා තමයි එන්නේ. ආයි ඊට පස්සේ ආස්වාසයෙන් ඉස්සලා අර කමේ කිසිම සම්බන්ධයක් නැහැ. සම්පූර්ණ හිස්තනක් තියෙන මේ දොරපළුවක් කරන් බලන දෙක පුට්ටු කරලා තිබ්බට හේතු වෙලා තිබුණාට අනිවාර්යෙන් මේ දෙක දෙකක් දෙක අතර හිදසක් තියෙනවා. ඒක නැති වෙන තරමට වැඩ කරන එක තමයි වඩඩා කියන්නේ. වඩු වැඩ කරනවා කියලා කියන්නේ. නමුත් කොහොම කෙරුවක්වත් දෙකක් එකතු වෙලා තියෙන එක නෑ කියන්න බෑ. ඒ වගේ මේ දේවල් පුට්ටු වෙලා හැදිලා තියෙන කියන කතාව ක්‍රම දෙකකට කියනවා මේ පුට්ටුවේ ඒක ගණයක් විදිහට හිතා ගන්න නම් එයාට තණ්හා මාන දිටි තියෙන්න ඕනේ අභිනන්දනේ අභිවදනේ අජෝසනේ තියෙන මේක කලාපයක් කියලා තේරුම් ගන්නකොට ඥාණයෙන් හිතා ගන්න පුළුවන් ගොඩාක් එක වගේ දේවල් එක ළඟට එනකොට ඒක ඝන සූර පිට හැබැයි මේක කලාපයක් සමානංශු රාශියක් මිස ඒකකයක් කියලා එකක් නැහැ එකක් කියලා නෑ ඒක තියෙන්නේ බිඳිච්ච ගතිය. ඒව වෙන් කරලා බැලුවොත් පේනවා අතරමැද තියෙන අවකාශයේ නොපෙන්නන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. අතරමැද තියෙන අවකාශය දැකපු ගමන් තණ්හාවේ අනිත් පැත්ත එහෙම නැත්නම් රාගයේ අනිත් පැත්ත විරාගය පහළ වෙනවා. කම්මැලි හිතෙනවා. එපා වෙනවා. නීරස වෙනවා. ආනේ ඒතියෙදිත් ඉදිරියට යන්න. එහෙම නැත්නම් මේක භාවනා දියුණුවක් කියලා හිතන්න. මේක අනුග්‍රහ කළ යුත්තක් කියලා හිතන එකට අපි කියන යෝනිසෝමනසිකාරය. එතකොට බය වෙලා මේක අතහැරලා දානකොට කියනවා අයෝනිසෝමනසිකාරය කියලා. එහෙම තියෙද්දි මේකට ප්‍රමෝදමත් වෙලා ඉදිරියට යන්න කියන කල්යාණ මිත්‍යාට කියනවා සත්පුරුෂයයි කියලා. ආවෝ ඌව කරන්න යන්න එපා. ඌව කෙරුවොත් එහෙම නිර්මාණශීලීත්වයක් නැති වෙනවා. නවම අදහසුත් නැති වෙනවා. ඒ නිසා ඕක පැත්තක දාලා කොහොම කොහොම හරි ගහපල්ලා බෙස්සන් කියලා මොන මොන හරි වලියක් ඇතගෙන හිටපල්ලා කියන කට්ටියට කියනවා අසත්පුරුෂයි කියලා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. මම තෝරන්නේ සත්පුරුෂයාද අසත්පුරුෂයාද කියන තීරීම තියෙන්නේ මගේ අතේ. මම ධර්මයට දයන්නේ අධර්මයට දයන්නේ කියලා දෙක මේක විදිහට පනවලා තියෙනවා. තෝරන එක මගේ අතේ. ඒ නිසා Taman තෝරන අනුව Taman තේරෙනවා. අපිට කවදාකවත් තෝරන්න නැතුව ඉන්න බෑ. සමූහයක් දුන්නට පස්සේ එකක් වැඩිපුර එකක් වැඩි රස කරලා මනාප කරලා තෝරන ගතියෙම අපට තේරෙනවා ඕනම කෙනෙකුට පේනවා මං කවුද කියලා. ඉතින් ඒක හොඳට ප්‍රසිද්ධිය වෙන්න ආරින්. උදාහරණයක් වශයෙන් කියනවනම් ඒ අරමුණු මොනක්වත් නැති වෙලා විවිධ අරමුණු එනකොට මං කොයි අරමුණද අහුලන්නේ කියන එක මගේ ජම්මාන්තරගත ලකුණක්. හිතට හිත තැනකට ආවට පස්සේ ලක්ෂයක් අරමුණු තියෙනවා. මං කොයි එකද අල්ලගන්නේ කොයි එකත් එකද කතන්දර හදන්නේ කොයි එක දිගේද පැටලලා යන්නේ කියන එක මගේම දේ නෙවෙයි මයි ළඟ වාඩි වෙලා ඉන්න එක කරන්නේ. ඒකෙම්ම එයා කියනවා නම් එයා කමටහන් සුද්ධ කරනකොට කියනවා නම් අහගෙන ඉන්න කරන හිතල්ල කියන්න පුළුවන් මෙයා මෙන්න මේ ගොඩක් තියෙන මෙන්න මේ අහුලන මේ දේ අහුලන කෙනෙක්. ඒකට අපි කියනවා natural selection කියලා. නැත්නම් ස්වභාවික වර්ණය කියලා කියනවා. අපිට තොගයක් දුන්නට පස්සේ ඒකෙන් කොයි එකද අහුලන්නේ කියන එක බඳිනකොට කෙල්ල තෝරන හැටි කොල්ල තෝරන හැටි අපි හිතන්නේ මේ ලස්සනට තෝරනවා එහෙම නැත්නම් මේ දෑවැද්දට තෝරනවා එහෙම ඔය මොනම දෙයක්වත් නැහැ. මොනම දෙයක්වත් නැහැ. ධර්මාන්තරගත විදිහට එක එක මේ පූට්ටු වෙනවා. අපි කියනවා මේ කේන්දරයේ පොරොන්දම් 21ක් තියෙනවා අඩු ගන්න 16ක්වත් හරියන්න ඕනේ කදාදී හරියන්න නම් කියලා. ඉතින් පොර කේන්දරෙත් තියෙනවලු ජම්මාන්තරගත උපත් කේන්දරයක් තියෙනවලු ආරූඪ කේන්දර කියලා වෙන එකක් තියෙනවා. ඌ හැදිච්ච පරිසරයේ හැටියට ආරූඪ කේන්දරයක් තියෙනවා. අර උපත්තිනක දෙහිටත් කේන්දරයක් තියෙනවා. ඒක අවලංගුයි දැන්. අපි අර හැසිරිච්ච කට්ටියත් එක්ක හැදිච්ච මේ ඇබ්බැහි ගති ටිකක් තියෙනවානේ. ඒ අනුව තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක පිට කෙනෙක් දකිනවා. ඒ කෙනා පාසියට පාවිච්චි කරන මේක තමන්ම දැක්කොත් මම මේ මේ ගමන යන්නේ මේ මේ දේවල්ට ඇබ්බැහි ගතිය රුචර්චුකන් නිසා මට කොහොමද මගේ රුචර්චුකන් ටික මන් දැනගන්නේ කොහොමද මගේ මනාපමනාපාර්ථික දැනගන්නේ කියලා ඉස්සල්ලාම ඔය ආකින්චඤ්ඤායතනගේ ඔක්කොම පිටිය සුද්ධ කරන්න සුද්ධ කරලා බලන්න ඕනේ ඊගාවට එන දේවල් වලින් මම කොහොමද මේ කතන්දරේ ගොතාගන්නේ අර පරණ එකම තමයි. නමුත් එහෙම දකින්න එක ලොකු දෙයක්. අවස්ථාවක් දුන්නොත් විකල්ප රාශියක් දුන්නොත් මම මොකද්ද තෝරන්නේ කියන එකෙන් මම තේරෙනවා. ඒක ප්‍රසිද්ධිය කරන්න පුළුවන් නම් ලොකු පෞරුෂත්වයක් තියෙනවා. ඒකල කට්ටියට කියන්නේ දැන් මම වැඩ කරන තාලෙන් උඹට මොකද හිතෙන්නේ? මං කොයි පැත්තට නැමියාවක් ඇති කෙනෙක්ද කියලා ඒක දැනගන්න නැතුව මැරුණොත් අපි මමයා කවුද කියලා දන්නේ නැහැ. who am I කියලා ඇහුවොත් එහෙම එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් කවුද කියලා ඇහුවොත් ආ우ගේ උස කියයි, දිග කියයි, පළල කියයි, භූතලිය කියයි ඔක්කොම කියයි. උඹ කවුද කියලා ඇහුවොත් පොඩ්ඩක් ඉන්න පවුලකින් අහලාවිල කියන්නම් කියයි. එකෙකුටවත් දන්නේ නැහැ. ඒකට අපි කියනවා බුදුරජාණන් කියනවා මම දැන් මෙතන. මම දැන් මෙතන. ඒක වෙනුවට අපි මේ බාහිර දේවල් වලට දෙන නම්බුනාම දිහා බලනකොට පේනවා මේ common sense මම දැන් මෙතන කියන එක තමයි most uncommon thing. ඒක නිසා අපි බලමු භාවනාව හරහා ඒ වගේ නොදන්නා ශේෂ්ත්‍ර වලට යනකොට බය වෙනවා වෙනුවට මේක භාවනාවේදී ලැබෙන විහාරයක් සම්දිස්ථානයක් ටික ටික ටික ටික ගිහිල්ලා බය අරගෙන මේකට යන්න තරම් සද්ධාාවක් මට තියෙනවා. මේකට යන්න තරම් සතියක් මට තියෙනවා. මේකට යන්න මට සීලේ කඩා ගන්න තු යන්න පුළුවන් නැද කැඩෙන්නේ නැහැ. කියන මේ පරිශ්‍රණය කරන්න කරන්න අපි නොදන්නා ශේෂ්ත්‍රයට තමයි යන්නේ. ඒක නැත්නම් අකිංචන පැත්තට ඒක අකරදැබ්බයක් කියලා හිතා ගන්න නැතුව මේ යන ගමනේම ඊගාව පීවර වශයෙන් හිතා ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිළු දෙනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා